තනුජගේ භාවනා අත්දැකීමක් තියෙනව නේද ඉදිරිපත් කරන්න. ඇහෙනවද? ඇහෙනවා සෝනිවාස කියවන්න. ඔව් කියන්න. පූර්ව කෘත්‍ය සිදු කරන අතරතුරම සිත වේගයෙන් සමාධිය කරා යන බව දැනුනි. එය නොනැවතී ගැඹුරට ගොස් ගැඹුරු සමා. අයියෙන් කිය. ගැඹුරු සමාධියට පත්විය බාහිර අරමුණ එක පෙළට ගලා ආවත් සිත කිසිවක් ග්‍රහණය කර නොගෙන සමාධිය තුල සිටී සිත හුස්ම දැනෙන තැනම නතර වී ඇත වරින් වර දැනෙන සියුම් හුස්ම එකවර දැනී නොදැනී යයි එම හුස්ම අරමුණු කරමින් සිත ඒකාග්‍ර භවයේ පවතී තව දුරටත් සමාධිය ප්‍රබල වෙමින් පැවතුණි එහිදී එක්වරම සියල්ල අවකාශයේ විසින් ඇද හිමින් කියන්නේ හිමින් ඇදගත්තාක් වැනි දැනීමකි කිසිවක් නොදැනී දැනුවත් භාවය පමණක් ඇත පසුව කිසියම් අඳුරු කුටියක් වැනි තැනක සිරවී ගියාක් මෙන් දැනීමකි කිසිදු සංස්කාරයක් නොමැති බව දැනෙයි සියල්ලෙන් මිදී කොහේ හෝ තනි වී සිටින්නාක් මෙන් දැනීමකි සියුම් බියක් දැන් ඔය අත්දැකීම මොකක් කියලා තමන් හිතන්නේ තමන් ඒක දැනගත්තේ මොකක් විදියටද ආයි කියන්න බලන්නේ එක්වරම සියල්ල අවකාශයේ විසින් ඇදගත්තාක් වැනි දැනීමකි කිසිවක් නොදැනී දැනුවත් භාවය පමණක් ඇත පසුව කිසියම් අඳුරු කුටියක් වැනි තැනක සිර වී ගියාක් මෙන් දැනීමකි කිසිදු සංස්කාරයක් නොමැති බව දැනේ සියල්ලෙන් මිදී කොහේ හෝ තනිවේ සිටින්න ආත්මෙන් දැනීමකි සියුම් බියක් සිතට දැනී නොදැනී ගියේ කාටද කියන්න පුළුවන් ওই අවස්ථාව මොකක්ද කියලා හ්ම් දන්න කෙනෙක් ඉන්නවද තනුජාගේ බාහන අත්දැකීම මොකක් කියලාද හිතන්නේ කියන්න බෑ කාට. හ්ම්. තනුජට මොකක් කියලාද හිතෙන්නේ? ඔය ගැන අපි නිතර භාරයෝගාචරෙන් කමඨහ වර්තාවල ඉදිරිපත් කරනවා ඒ වගේ මමත් නිතරව ගැන පැහැදිලි කරලා තියෙනවා කියන භාවනාව අපි වැඩියෙන්ම කතා කරන්න ඔය ගැන තමයි. අනිත්‍යද? මොකද? අනිත්‍ය. අනිත්‍ය? මොන අනිත්‍යද? විදර්ශනා භාවනාවේදී අපි ප්‍රධාන වශයෙන් කතා කරන මූලික අවස්ථාවක් මොකද ඕක නැත්තම් දර්ශනාවක් නැහැ. වගේ එහෙම එකක් අපිට කියන්න. හේතුන් නිසා හටගන්නා සියල්ල හේතු නැතිවීමෙන් නැති. හේතුන්ගෙන් හටගත්තා කියලා දැන් Tamanට කොහෙන්ද අවබෝධ වුනේ? කොයි එකද හේතුන් නිසා හටගත්තේ? කොහෙද තියෙන්නේ ඒක? හ්ම් කාර්යයන් පුරා කාටවත් කියන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ නාම රූප පරිච්ඡේද එතර ඒකද ස්වාමීන් නෑ නෑ නාම රූප පරිච්ඡේදේ නෙමෙයි. ඒක දැන් පහු කරලානේ. ওই සිද්ධියට ওই කියප සිද්ධිය කිව්වහම මොකද්ද මතක් වෙන්නේ? ආයි කියන්න බලන්න හිටියේ. මතක් වෙනකම් කියන්න ඕනේ. <laughs> එක්වරම සියල්ල අවකාශයේ විසින් ඇදගත්තාක් වැනි දැනීමකි කිසිවක් නොදැනී දැනුවත් භාවය පමණක් ඇත පසුව කිසියම් අඳුර කුටියක් වැනි තැනක සිරවී ගියාක්මෙන් දැනීමකි කිසිදු සංස්කාරයක් නොමැති බව දැනේ සියල්ලෙන් මිදී කොහේ හෝ තනි වී සිටින්නාක්මෙන් දැනීමකි දැන් උතර නාම රූප බෙදීලක් තියනවද කොහෙද අනිච්ච දුක්ඛ අනාත්මයක් ගැනත් තියනවද කොහෙද මොකුත් නෑ වගේ එකක් තමයි මොකද්ද ඔය අවස්ථාව අපි කියන්නේ බානවා අර්පණ මාදීද සංහස ආර්පණ සමාධියක් කොහෙද වෙදී විදර්ශනා භාවනාවේදී ඒකාග්‍රතාවයේ ස්වාමීන් වහන්සේ කවුද කිව්වේ ගැඹුරු සමාධිය ගැඹුරු සමාධි තියෙන ඕන තරම් සමාධි වර්ග සමාධි වර්ග කොච්චර තියෙනවද අනන්ත සංඛ්‍යාවක් තියෙනවා සමාධි වර්ග ඒ අවස්ථාවට කියන මොකක් කියලාද මොකක් කියලාද කියන්නේ instance කිව්වොත් තමයි අද වැඩ පටන් සංස්කාර සංසිඳියට සංස්කාර සංසිඳිය සංස්කාර සංසිඳිය ගද්ද කියන්නේ දැන් එතකොට දැන් මේ තනුජගේ භාවනා අධ්‍යක්ීමේ ඒ ආපු අවස්ථාව මොකක් කියලාද හිතෙන්නේ තමයි. ඒක උපචාර සමාධිය. උපචාර සමාධිය. හරි ෂෝකෝ. ඉතින් තව කවුද ඉන්නේ උත්තර? ධනස ආදීනවේද? සංස්කාරයන්ගේ ආදීනවේ. ආදීනවේ. සංස්කාර ආදීනවේ. හරි. ආදීනේ තමයි දකලා තියෙන්නේ. සංස්කාරය දකින්නත් කලින් ආදීනව දැක්කා. ඔව්. හරි. තව කාටද මේ අලුතෙන් ආපු අය ඉන්නෝනේ එහෙනම් ආයි කියන්නේ. පනිෂ්මන්ට් දෙන්න ඕන. හරිය නෑ. මොකද දැන් ඔක හැමදාම මම මේ මේ කියන භාවනාවක් දැකීමක්. භාවනාව කියන්නේ. ওই අවස්ථාව මම ගැන කතා කරනෝනේ. එක්කෙන ගොඩක් මතක නෑ නිකමට. අනිමිත්ත සමාධිය. බොහොම පැහැදිලිව මොකද කියනවද? මොකද කිව්වේ? අනිමිත්ත සමාධිය. ඔව් දැන් තමයි මතක් වුනේ මෝඩිට. ටොකු 10ක් කන ගන්නවා. දැන් වීඩියෝ කොන් කරනවා. ආයි කියන්නේ වார்த்தාව? මුලින්දන් කියන්න සවනස? නෑ නෑ අරට කියන්න. එතන ආයිද. එක්වරම සියල්ල අවකාශය විසින් ඇදගත්තාක් වැනි දැනීමක කිසිවක් නොදැනී දැනුවත් භාවය පමණක් ඇත. පසුව කිසියම් අඳුරු කුටියක් වැනි තැනක සිරවී ගියාක් මෙන් දැනීමකි කිසිදු සංස්කාරයක් නොමැති බව දැනේ සියල්ලෙන් මිදී කොහේ හෝ තනි වී සිටින්නාක් මෙන් දැනීමකි. හරි. දව සංස් දවතර ඒ කියන්නේ මොකද්ද ওই අවස්ථාව? අනිමිත්තේ කියන්නේ මොකද්ද? නිමිත්තකට නිමිත්තක නැහැ. නිමිත්තක් නැහැ කියන එකද? නිමිත්තට නිමිති ග්‍රහණය වෙන්නේ. නිමිත්තක් ග්‍රහණය කරගන්න. මනස මනසේ තියෙන ඒ ඒ අවස්ථාව ඒ සමාධි අවස්ථාව තුළ මනස විසින් දැන් මේකක්වත් අපි කරන ඒවා නෙමෙයිනේ. එහෙමයි සෝම. හරිද? දර්ශන බාර අපිට මොනවත් කරන්න දෙයක් නැහැ. අර අර මොකක්ද අර මේ ළඟදී අර වාහනයක් හැදුවේ නේද? නිදාගෙන යන එක හැදුවා නේද වාහනේ? ඩ්‍රයිවර් කෙනෙක් නේද? ඒතර ලොකේෂන් එක දුන්නාම යනවා එතෙන්ට. කවුරුවත් පාලනය කරන සිග්නල් ලයිට් දාන්න වමට හරවන්න වමට සිග්නල් දාලා දකුණට හරවන්න. ඒව නැහැ. ඒ වගේ ඒ භාවනාවේ එක්තරා අවස්ථාවක් එනවා නිමිති තිබ්බනට නිමිති තිබ්බා හෝ නැතා එයා මනස විසින් ග්‍රහණය කරගන්න ඇති අවස්ථාවකට එනවා. අන්න ඒ අවස්ථාව තමයි අපි කියන අනිමිත් අවස්ථාව. ඕක අනිමිත්ත සමාධියමද කියලා කියන්න මම දන්නේ නැහැ. ඉතින් සමාධි සමාධියත් එක්ක එන අනිමිත්තේ තමයි අනිමිත්ත සමාධිය අපි කියන්නේ. එතකොට විදර්ශනා භාවනායේදී යෝගාචරයට දියුණු කරගන්න තියෙන්නේ අනිමිත්ත සමාධිය පමණයි. මෙන්න මොනවත් යෝගාචරයට කරන්න දෙයක් නැහැ. මොකද අනිමිත් සමාධිය හොඳ උසස් මට්ටමකින් තියෙන්න ඕන මොකක් සඳහාද? විදර්ශනා දර්ශනා අවබෝධයට අවබෝධයට සංස්කාරයට යථාසත්‍යය දකින්න යථාභූත ඥානය විදර්ශනා භාවනායේදී විදර්ශනා ඥාන පහළ වීම සඳහා අනිමිත් සමාධිය අවශ්‍යයි. ඒතොර අනිමිත් සමාධියේ මූලික ස්ථාවරතාවයෙන් තමයි නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ. එතකොට නාම රූප පරිච්ඡේදයට ආවට පස්සේ යෝගාවචරය විසින් ඒ එනේන අරමුණ ඔස්සේ යන ස්වභාවය අඩු වෙලා නාම රූප වශයෙන් දැක ගන්නකොට එතනත් අනිමිත්තය තමයි හටගන්නේ. නමුත් ඒක මූලික අවස්ථාව. ඉතින් භාවනාව එන්න එන්න දියුණු වෙනකොට කාය පස්සද්දී චිත්ත පස්සද්දී ප්‍රීතිය ඒ ටිකත් එනකොට යෝගාචරයට තව දුරටත් වෙන බාහිර නිමිති ග්‍රහණය කර ගැනීමත් තවදුරට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අර භාවනාව තුළ අර සියල්ලම තියෙනවා. ඒ භාවනාව තුළ හැමදේම තියෙනවා නම් මේ බාහිර අරමුණු තවදුරටත් නිමිති කරගන්න. ඒව ඔස්සේ සතුටු වෙන්න අවශ්‍ය නැහැ. මේකේ පාය පස්සද්ධිය තියෙනවා, චිත්ත පස්සද්ධිය තියෙනවා, ප්‍රීතිය සුඛේ තියෙනවා, ඔක්කොම ටික තියෙන භාවනා ඇතුළේ. ඒතර යෝගාචර තවදුරටත් අර බාහිර පංචකාම සේවනයේට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ එතකොට. ඒතකොට භාවනාව තුළ මනස ඒකාග්‍ර වෙනකොටත් අර භාවනාවෙන් අත්දකින යම්කිසි සංස්කාර යන් ප්‍රමාණයක් තියෙනවා නම් ඒවත් ස්වභාවිකව නිමිති නොගන්නා තත්යකට යෝගාචරයට වැටෙනවා. අන්නේ යෝගාචරයට යෝගාචරයක දන්නේ නැතුව භාවනා කරගෙන යනකොට අනිමිත් සමාධිය කියලා නොදෙන භාවනා කරගෙන යනකොට ඔය ලබන අත්දැකීම් ටික තමයි ඔය භාවනා අධ්‍යක්ීමේ තියෙන්නේ. ඉතින් ඔය අධ්‍යක්ීම යෝගාචරය ආ මම මේ අනිමිත් සමාධිය කියලා දැනගෙන කරන එකක් නෙමෙයි වුන්. මම මැදදී ඔක්කොම බ්ලැන්ක් වෙලා කිසිම දෙයක් ග්‍රහණය කරගන්න නැතුව මනස විසින්ම හැමදේම ප්‍රතික්ෂේප කරලා අර ගුහාවකට වෙලා ගුහාවකට අර මේ තලගොයා ගුහා මේ හුඹහකට රිංගනවා වගේ නායා හුඹහකට රිංගනවා වගේ රිංගගෙන ඉන්නවා. කියන්නේ අපි හිතලා යම් කිසි දෙයක් ග්‍රහණය කරන්න ගියත් ඒ අවස්ථාවේදී ග්‍රහණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි විදර්ශනා ඥාන වලට ඥාන සඳහා අවශ්‍ය කරන ඒ මූලික අඩිතාලම. අරමුණු සංස්කාර ධර්මයන් ඒ පංච උපාදානස්කන්ධ ධර්මතා ඒ කියන්නේ ස්කන්ධ ලෝකයේ තියෙන ඒ ධර්මතා මනසේ විසින් ග්‍රහණය කර ගැනීම తాවකාලිකව නතර කරලා දානවා. යන්නේ අන්න ඒ අවස්ථාවේදී හටගන්න සමාධිය නැවත අපි කියනවා නිමිත්ත සමාධිය කියලා. දැන් ඊටු ටික කියන්නකො. පසුව කෙලවරක් නොපෙනෙන අඳුරු උමගත් දිගේ ඈතට ඇදී යන්නට විය අවසානයක් නොමැතිව ඇදීගෙන ඇදීගෙන යයි පසුව සමාධි ස්ථාවරව මොහොතක් නතර විය. අනතුරුව කය ඉහළට එසවෙනවාක් මෙන් දැනීමක් සමග කය ඉහළට දික්වී කුළුණක් මෙන් පැවතුණි. පසුව කයේ සියුම් අංශුමෙන් දැනුණු කොටස් ගැලවි ගැලවි ඉස්මුදුනට පැමිණ සියල්ල අවකාශයට මුසු විය. නැවත සිත නින්දකමෙන් ගැඹුරු සමාධියට පත්විය සිත ක්‍රමයෙන් අක්‍රීය භාවයට පත්වී නින්දකමෙන් පවතී. නැවත සිත ප්‍රකට වී සමාධිය තවදුරටත් ගැඹුරටම යයි මින් ඉදිරියට පැවති භාවනා කාලය පුරාම දැනුනේ සමාධිය ගැඹුරින් ගැඹුරටම යන බවකි. එච්චරද? ඔවසයන් වාස මේක මම අතරමැද කරපු මේ භාවනාවක් පැය කමාරෙන් ඉවර වුණා ඒක. අර අර අංශු මොකද ඉහළට යනවා කියන ඒ ටික අයි කියනවා මේක කියනවා රුහුණු කුමාරිය වගේ කියාගෙන කියන යනවා ඔක්කොම. කය ඉහළට එස වෙනවාක් මෙන් දැනීමක් සමග කය ඉහළට දික් වී කුළුණක් මෙන් පැවතුනි. පසුව කයේ අසියුම් අංශු මෙන් දැනුණු කොටස් ගැළවි ගැළවි ඉස්මුදුනට පැමිණ සියල්ල අවකාශයට මුසු විය. ඒ කියන්නේ එතන මේ හිස්මුදුනත් ගැළවිලා ගියාද? දැනටයි හොඳයි. සංවාද නිකන් හිසත් එක්කම උඩට නිකන් දික් වුණා වගේ මේ දික් වුණා වගේ ඊට පස්සේ ඇඟේ නිකන් කොටස් ගැලවි ගැලවි යනවා වගේ තමයි මට දැනුනේ. ඔය ඒක තමයි අනිමිත් සමාධියට ආවට පස්සේ අපේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය පැවැත්ම අපි කියන්නේ මොකද අස්ථාවර භාවයකට පත් වෙනවා. ඒ කියන්නේ ඒ පැවැත්ම තවදුරටත් පවත්වාගෙන යන්න නොහැකි තත්යකට පත් වෙනවා. ඉතින් සක්කාය දිට්ඨිය දිට්ඨියේ ඒ කියන්නේ ප්‍රධාන නායකත්වය දරන්නේ රූපය. රූපය කෙරේ තියෙන මම මගේ මමත්වයේ තමයි දැඩිව ග්‍රහණය වීමකට සිද්ධ වෙන්නේ. රූපය වගේම වේදනාවත් එහෙම තමයි. නමුත් අපිට වැඩිපුර ප්‍රකට වෙන්නේ රූපේ. එතකොට අර කෙහෙල් ගෙඩිය අර කෙහෙල් ලෙල්ල අපි ලෙල්ල ගහනවා වගේ එහෙම නැත්නම් අන්නාසි ගෙඩිය අපි අර පාහිනවා වගේ ඒකේ තියෙන ඇස් පාහිනවා වගේ රූප උපාදානස්කන්ධයම තමයි වැඩේ පටන් ගන්න. ඉතින් ඒක නිසා විදර්ශනාව පටන් ගන්න. ඉතින් ඒක නිසා ඒ රූපේ ස්වභාවය තමයි මුලින්ම යෝගාචරයට වැටහෙන්නේ. ඉතින් ඒ රූපේ තියෙන උදේවය ස්වභාවය. ඇතිවීම නැතිවීම කියන தත්ත්වය තමයි යෝගාචරයට මුලින්ම ස්වභාවිකව දැන් විදර්ශනා අපි කියන ඒ විදර්ශනා වීතියට වැටෙනවා කියලා. එහෙම නැත්නම් ඒ විදර්ශනා මාර්ගයට යෝගාවචරය යමුනාට පස්සේ අර ඥාන ටික හරියට ගානට පෙළ ගැහිලා මෙහෙම දැන් යන්න පටන් ගන්න. ඉතින් ඒ මුල් අවස්ථාවේදීම උදේවා ඥාණයට මේ රූපේ රූපය ඊටාම ශීඝ්‍රයෙන් අනිත්‍ය වෙලා වෙනස් වෙලා යනවා. සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අවකාශයට යනවා වගේ. හටගෙන නැති වෙනවා වගේ. දැන් ඔතන හටගෙන නැති වෙන ස්වභාවයක් අත්දකලා නැහැ. තිබ්බ එක විනාශ වෙලා යනවා වගේ තමයි අත්දකින්නේ. එතකොට අපි දැනගන්න මේ උද්දේවය ඥානය තමයි දැන් මේ පහළ වෙලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන මොන බලයේද අවශ්‍ය වෙන්නේ? ඒක තවදුරටත් දියුණු කරන්න. මොකක්ද බලය? සමාධි කරගන්න. නිමිත්ත සමාධිය තවදුරටත් දියුණු කරගන්න ඕන. යෝගාවචරය බොහොම ප්‍රවේශම් වෙන්න ඕන එදිනදා ජීවිතයේදී බාහිර අරමුණුත් එක්ක තියෙන ගනුදෙනු සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න ඕන. එදිනදා ජීවිතයේදී ඒ බාහිර නිමිති ගැනීම. පුළුවන් තරම් අඩු කරන්න ඕන නතර කරන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ නැත්නම් ඒක බලපාන්නේ මොකටද? දෛනික සතිය අපි හරියට පැවැත්වුවේ නැත්නම් කොතනද බලපාන්නේ? සමාධියට. ඒකාග්‍රතාවය. අනිමිත් සමාධියේ පැවැත්මට ඒ ඒකේ තියෙන අනිමිත් සමාධියේ ස්මාර්ට් ගතිය, ඒ කියන්නේ සුහුරු ගතිය. ඒකේ තියෙනවනේ අර මේ මේ ඕනම වෙලාවක ගන්න පුළුවන්ද කියන. අන්න ඒක නැති වෙලා යනවා. ඒකේ ඒ කියන්නේ අනිමිත්ත සම අනිමිත්ත සමාධියෙන් තමයි සක්කාය දිට්ඨිය අස්ථාවර භාවයකට පත් කරන්නේ. එතකොට අනිමිත්ත සමාධිය බිඳ වැටෙන්නේ දෛනික ජීවිතයේදී අපි නිමිති ගන්න කියමු. එතකොට දෛනික ජීවිතයේදී පංච උපාදානස්කන්ධය සහ ආයතන හයෙන් මේ ගන්න මේ මේ පංචකාම සේවනයේ සහ ආයතන හයෙන් ඒ ගන්න අරමුණු වලින් තමයි අර නිමිති ග්‍රහණය සිද්ධ වෙන්නේ. නිමිති ග්‍රහණය වැඩි වෙනකොට අපේ තුලින් බැහැර වෙනවා අනිමිත් සමාධිය. එහෙමයි. අනිමිත් සමාධිය බැහැර වෙලා නිමිති වලට මනසේ ඉඩ විවර වෙනකොට ශක්තිමත් වෙන්නේ කවුද? ස්ථාවරතාවයටපත් වෙන කවුද? උපාදාන ස්කන්ධය. අනිමිත් සමාධිය අස්ථාවර භාවයට පත් වෙනකොට ස්ථාවර භාවයට පත් වෙන කවද? කවුද? පංච උපාදාන ස්කන්ධය. කෙහෙම්මල සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තමයි තමයි සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය ඒකාන්තයක අනිත් අන්තයේ කවුද ඉන්නේ? ඒ කියන්නේ එකම ප්‍රශ්නේ අනිත් පැත්තට ආවම තේගන්න. අනිත් සමාධිය. අනිත් සමාධිය නිමිති නැතිකම. ඔව්. එතකොට දෙන්න මෙහෙම දෙපැත්තින්නම් මේ මේ මේ දෙන්න අතර ගැටුම තමයි තියෙන්නේ. තරහදී කොයි පැත්ත බර වැඩි වෙනවද කොයි පැත්ත බර අඩු වෙනවද? එතකොට දැන් අනිමෙච්ච සමාධියේ ඒ පැත්ත තරහදී බර වැඩි වෙනකොට සක්කාය දිට්ඨිය අස්ථාවරතාවේ නැති වෙලා ඒක මේ ස්ථාවර తත්වය දුර්වලතාවයට පත් වෙනවා. අස්ථාවර භාවයට පත් වෙනවා. ඉතින් අස්ථාවර භාවයේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගෙන් අස්ත ඒ ස්වභාවයගේ යථා ස්වභාවය තමයි විදර්ශනා ඥාන වලින් පෙන්වන්නේ. තේරෙනවද මං කියන්නේ? අපි සමාධිය දිනු කරගන්න ඕන කායන පස්සනාව, වේදනාන පස්සනාව, චිත්තාන පස්සනාව හරහා අනිමිත්ත සමාධිය ස්ථාවරතාවයට පත් කරනවා. එහෙමයි. අනිමිත් සමාධි ස්ථාවරතාවයටපත් වෙච්ච ගමන් අස්ථාවර වෙන්නේ සක්කාය දිට්ඨි. වේදනා සංඥා සංකාර විඥාන මම්මගේ ආත්මසින් ගන්න ඒ දෘෂ්ටිය අස්ථාවරතාවයටපත් වෙනවා. ඒක අස්ථාවරතාවයටපත් වෙච්ච ගමන්ම රූප වේදනා සංඥා සංකාර ස්වභාවයන්ගේ යථාභූත ස්වභාවය පේන්න ගන්නවා. එතනදි පළවෙනි එක තමයි රූපේ. ඒ කියන්නේ දැන් අපි අර වේදනානුපස්සනාවේදී අපි යම්කිසි ආකාරයකට දැක්කනේ වේදනාවේ අනිත්‍ය නේද? වේදනාවේ දැක්කා. එතකොට ඒ දැක්ක අනිත්‍ය මොකද්ද? ප්‍රීති පටිසංවේදී, සුඛ පටිසංවේදී, චිත්ත සංකාර සංසිඳෝගෙන එයා ඒ මොකක්ද? ඒ මොකක්ද? ඒ වේදනාවට පස්සනාවේදී අපි ඒ කරේ මොකද්ද? අනිමිත්ත සමාධියේ ස්ථාවරතාවයට වැදගත් වෙනවා මොකද්ද? මොකද්ද? වේදනානුපස්සනාවෙන් ඒ ලබා දුන්න අනුග්‍රහය මොකක්ද අනිමිත්ත සමාධියට? සැප වේදනා කෙරෙහි උපේක්ෂාව. චිත්ත සංකාර සංකාර තියෙද්දී වේදනාවට චේතනා පහළ කරන ගම අනිමිත් සමාධි ස්ථාවර තියාගන්න පුළුවන්ද? නිමිති ගන්න නිසා බෑ. බෑ. එහෙමනම් භාවනාවකාචරය දැනගන්න ඕන අපි මේ වඩන කායන පස්සනාවේ තේරුම මොකද්ද? එහෙමයි. වේදනාන පස්සනාවේ තේරුම මොකද්ද? චිත්තාන පස්සනාවේ තේරුම මොකද්ද? මේ තුන අපිට වැදගත් වෙන්නේ අවසාන ධම්මානුපස්සනාවේ ස්ථාවරතාවයක පාත්. සතිපට්ඨාන සූත්‍රයේ කායන පස්සනාවේදී අනිත්‍යයක් තියෙනවා සඳහන් කරනවා. වේදනාන පස්සනාව ගැන එතනත් අනිත්‍යයක් ගැන අනිත්‍ය දුක්ඛ අනාත්මයක් ගැන හඳා. ඒතකොට එතන ඒ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයයි ධම්මානුපස්සනාවේ අපි දකින එකයි දෙක. එතනදී අපි දකින කායන පස්සනාවේ ස්ථාවරතාවයේ වේදනාන පස්සනාවේ ස්ථාවරතාවයේ චිත්තාන පස්සනාවේ ස්ථාවරය. ඒතකොට කාය වේදනා චිත්ත කියන මේ අනුපස්සනා තුන තුනෙන් පෝෂණය වුණේ මොකද්ද? ස්ථාවරතාවයටපත් වුණේ මොකද්ද? අනිමිත් සමාධිය. අනිමිත්ත සමාධිය හැදුන ගමන් පටපට ගාලා ප්‍රහාරය දියත් වෙන කාටද? ඔතෙන්ටද? ඊට තමයි පහර දීම පහර දීම ආරම්භ. ඊතර සක්කාය දිට්ඨියට පහර දෙන පිළිවෙලක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අඩිපෙළවන්. ඒ පිළිවෙලට අපි මොකද්ද කියන්නේ? දැන් අපි යුද්ධයකට ගියාම යුද්ධයකට එකපාරට දඩපඩාන් ගාලා ඔක්කොම තීනෙම ගහලා දාන්නේ නෑනේ. එතකොට ඒ හමුදාපති විසින් ඒන මේජර් වරුන්ට ඒ දෙනවා ඕගොල්ලෝ මේක කරන්න ඕගොල්ලෝ මේක කරන්න කියලා පිළිවෙලක් දෙන්න. අඳුරු බැඳ ගන්න ඕන මේ මොකද යුදාගල් හදන්න ඕන. ඒ කොටසක් තියාගන්න. ගුවන් ගුවන් හමුදාවෙන් තව කාර්යයක් කරන්නේ. එතකොට පිළිවෙලක් තියෙනවා. ඒතර සක්කාය දිට්ඨියට පහර දෙන පිළිවෙලට අපි මොකද්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය සමාධි සතිපට්ඨාන. ඔය කිව්වේ හරියට. ඒක තමයි විදර්ශනා ඥාන ටික. විදර්ශනා ඥාන වැඩෙනවා කියලා කියන්නේ ඒ විදර්ශනා ඥාන වලින් සක්කාය දිට්ඨියට පහර දීගෙන දීගෙන දීගෙන යනවා. ඒකන එක සක්කාය දිට්ඨි විචිකිච්ඡා ටික ඔක්කොම ඉවරෙච්ච ගම සෝතාපන්න ඵලයට පත් ඒ කියන්නේ සංඛාර උපේක්ඛාවට ආවට පස්සේ. ତර සංඛාර උපේක්ඛාවට ආවට පස්සේ අර පහර දීම අවසන්. තවදුරටත් සංස්කාරයෝ කෙරෙහි යෝගාචරයට වගේ ආත්ම ගැනීමක් නැහැ උපේක්ෂාව තමයි හටගන්නේ. ඒ කියන්නේ ඒක ඇයිලා පූර්ණ උපේක්ෂා. එතන දැන් මෙතන මේ දකින්නේ දැන් තනුජගේව භාවනාත් දෙකේ මුද්දේවයි ස්වභාව කියන්නේ උපේක්ෂාව නෙමෙයි ඔය තියෙන්නේ. ඒ ස්වභාවය දැක ගන්න. රූපේ ස්වභාවය දැක ගන්නවා අපි. එහෙමයි. දැකගෙන ඒක ආදීනමේ දැකගෙන ඒකෙන් මිදෙන්න ඕන කියලා හිතනවා ඊට පස්සේ බයතපට්ඨාන ඥානය එනවා. ඒ ටික ඔක්කොම ආවට පස්සේ තමයි අවසානයේ පූර්ණ වශයෙන් සංස්කාරයෝ කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? උපේක්ෂාවක්. උපේක්ෂාවක් ඇති වෙනවා. අපි ඒකට කියනවා සංකාර උපේක්ෂාව. සංපාර උපේක්ෂාව ඊට පස්සේ ගෝත්‍ර පුඥාණයට ඇවිල්ලා සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒක නිසා මේක යන පිළිවෙලක් තියෙනවා. මේක නිසා පොත්වල තියෙන ක්‍රම ඔය එකක්වත් සාර්ථක ක්‍රම නෙමෙයි. ඒක අපිට ප්‍රායෝගිකවත් දැන් ගීසුමානේ අපිට ඒක පෙන්වලා දුන්නානේ නේද? ඔය එක එක විදර්ශනා ශුෂ්ක විදර්ශනා කියන එක එක අය කරනවා. විදර්ශනා කරන අය සිවුර ඇරලා යන අන්තිමට. දර්ශන උගන්වන අය. ඔව්. ඒක මම මොකද එදා ඉඳන් ඔය ඔය පොත්වල තියෙන රේණුකාණි හාමුදුරන්ගේ පොත්වල තියෙන ඔය ඕකයි වෙලා නිකන් මේ අර ලියපු මේ මේක. ඔක අවබෝධ කරගත්ත කෙනෙක් නෑ ඕක. අවබෝධ කරගන්න නම් බුදුහාමුදුර දේශනා කළ පිළිවෙලට යන්න ඕනේ. එහෙමයි තමයි. හැමෝම ගිහිල්ලා අර ලණුව කනවා අර පොට් ටික කියනවා. අභිධර්ම පිටකයේ තියෙන වෙන අභිධර්මයක්. අභිධර්ම පන්තිල උගන්වන අභිධර්මෙ නෙමෙයි අභිධර්ම පිටකේ. ඔච්චරකවත් තේරෙන්නේ නැහැ. අභිධර්මයේ කියන්නේ චිත්තානපස්සනාවේ පොඩි කෑල්ලක් විතරයි. ඒක දැනගන්න චිත්තානපස්සනාව සම්පූර්ණ කරන්න. එහෙමයි. එම්ම නැතුව අභිධර්මයේ ඉගෙනගෙන මොකක් කරන්නේ? දැන් එතකොට තේරුණා නේද කවුද තනුජට? දැන් එතකොට මේ තව කවුද ඉන්නේ? ඔය කාට හරි මම මේ භාවනා අධ්‍යක්ීමක් ඉදිරිපත් කරන්න කියලා කිව්වද කාට හරි? තව කාට හරි කිව්වා වගේ මට මතකයි. ස්වර්ණට කිව්වද? නෑ නේ. නෑ ස්වාමීන් වහන්සේ. හරි කුළුණුට කුළුණුට මට කුළුණුට කිව්වද නෑනේ? දැන් මේ නෑනේ වර්තාවන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මට දාන්න බැරි වුණා. සමාවෙන්න. අය නම් තනුජට විතරයි කියලා දුන්නේ. දැන් අපි අද සමූහ භාවනා වැඩසටහන අපි අද ආරම්භ කරමු. හෙට වැඩසටහන නැහැ. හෙට තියෙන එක තමයි අද අපි ආරම්භ කරේ. මොකද හෙට මේ ශාසිනී උපාසිකාව වෙනවකෝ මේ දෙකහමාරට විතර මෙහෙට කෙලිම එයාපෝට් එකෙන්. ඉතින් මේ යාට ඉඩ දෙන්න ඕන හින්දා තමයි අද අදට දාගත්තේ. මගෙන් අහුව මොකද්ද කරන්න කියලා. මොන්කෝ එහෙමනම් විලාසනේ කීප එක හොඳයි. ඉතින් මේ සෙන්සුරාදාට දාමු කියලා තමයි අද කරේ. දැන් එහෙමනම් සීලම් දෙන මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන සාදුකාරයන් පාන. සාදු සාදු සාදු. සේමන නමස්කාරය කියන්නේ නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස Buddhang saranang gacchami. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sangang saranang gacchami. Sangang saranang gacchami. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံပေသံဃံ शरणं गच्छामि တတိယံပေဘုဒ္ဓံ शरणं गच्छामि တတိယံပေဘုဒ္ဓံ शरणं गच्छामि තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියන්ති සංඝං සරණං ගච්ඡාමි තතියන්ති සංඝං සරණාගමනං සම්පූර්ණං ආමේ පානාතිපාතා වේරමණී ආර්පදා සමාදියාමි පානාතිපාතා වේරමණී ආර්පදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි චරණේන සබ්බුඤ්ඤ පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්තා අප්පමාදේන සම්පාදී තබ්බං සාදු සාදු සාදු හොඳයි අපි අද ඉරුදින භාවනා වැඩසටහන අද සෙනසුරාදා දින විශේෂ වැඩසටහනක් වශයෙන් ආරම්භ කරන්න අපි දැන් මේ කාල වේලාව ලබා ගන්නෙ. එතකොට මේ වැඩසටහනේ අපි මූලික පරමාර්ථය තමයි සාමූහිකව ඒ භාවනා කිරීමේ ලබන ඒ භාවනා අත්දැකීම් ගැන කතා කරලා ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා දීම. ඒක තමයි අපි මූලික වශයෙන් අපේ කටයුතු කරන්නේ. ඒ වගේම මේ සතිවල ඒ අපිට යෙදෙන ප්‍රධාන සහ උප අනුමාත්‍රකා ගැන කතා කරන්නත් අපි මේ සඳහා කාල වේලාව මේ වැඩසටහනින්ම වෙන් කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතකොට අපි මූලික වශයෙන් අපි දැනගන්න ඕන සමූහ භාවනා වැඩසටහනේ එතකොට අපි ත්‍රිපිටකය සඳහන් වෙන බුද්ධ දේශනා සඳහන් වෙන ඒ විදර්ශනා භාවනාව තමයි අපි ඒ මූලික කරගෙන මේ වැඩසටහන ඉදිරියට අපිට පවත්වාගෙන යන්නේ. එතකොට අපි දැනගන්න ඕන නිවන් දකින යෝගාවචරයේගේ ඒ මූලික පදනම් තුන තමයි සීල සමාධි ප්‍රඥා කියන ඒ අංග තුන. එතකොට අපි අවසාන ප්‍රතිඵලය තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන එක ගත්තට පස්සේ සතර සතිපට්ඨාන වශයෙන් ගත්තාට පස්සේ ධම්මානුපස්සනාවට තමයි මේ ප්‍රඥා ස්කන්ධය ආයත් වෙන්නේ. නමුත් අපි ඇත්ත වශයෙන්ම ගත්තොත් සීල සමාධි ප්‍රඥා වශයෙන් තුනකට බෙදුවට සීලය තුල තියෙන ප්‍රඥාව. ඊළඟට සමාධිය තුල තියෙන ප්‍රඥාව ආයන පස්සනාවේ ප්‍රඥාව තියෙනවා ධම්මානුපස්ස මේ වේදනානුපස්සනාවයි ගත්තාමත් චිත්තානුපස්සනාවයි ගත්තා මේ තුනේ ප්‍රඥාව තමයි තියෙන්නේ. ප්‍රඥාවක් නැතුව යෝගාවචරයේකට ධම්මානුපස්සනාව දක්වා එහෙම නැත්නම් නිර්වාණය සඳහා පෙළ ගැසීමේ අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඉතින් නමුත් සෑම යෝගාවචරයේකටම සීලයට අවශ්‍ය කරන ප්‍රඥාව, සමාධියට අවශ්‍ය කරන ප්‍රඥාව අපි ඒක සතර සතිපට්ඨාන වශයෙන් ගත්තාම කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා වශයෙන් මේ අවශ්‍ය කරන මේ ධම්මානුපස්සනාවට අවශ්‍ය කරන ස්ථාවර ප්‍රඥාව යෝගාවචරය තුළ ස්වභාවිකව නැති නිසා තමයි අපි එදිනෙදා ඉදිරිපත් කරන යෝගාවචරයේ භාවනා අත්දැකීම් වලට අයි අවශ්‍ය කරන උපදෙස් ඒ ලබා දීම තුල තමයි කායනුපස්සනාව වෙන යෝගාවචරයා ඒ කායනුපස්සනාවේදී අවශ්‍ය කරන ප්‍රඥාව ඔහු තුළ ලැබීමට එහෙම නැත්නම් වැඩිවීමට සිද්ධ වීම සිද්ධ වෙනවා. ඒතර අපි මේ වැඩසටහනේ අදින් පසු අපි ඉදිරියට එක යෝගාවචරයේ භාවනා අධ්‍යක්ීම් තෝරාගෙන අපි බලමු මේ යෝගාවචරයින්ගේ ප්‍රඥාව කොහොමද ක්‍රමානුකූලව වැඩිගෙන යන්නේ මේ ප්‍රශ්න වලට ඕන් විසින් තමන් විසින්ම හොයාගත්ත තමන්ගේ සහජ නුවණින් කියන්නේ චින්තාමය වශයෙන් සහජයෙන් කොහොමද ඒවට උපදෙස් ලැබුණේ ඒ සඳහා අවශ්‍ය කරන සුතමෙන් ඒ ඉදිනදා අවශ්‍ය කරන්නේ අමඨාන උපදෙස් වලින් කොහොමද ඒ යෝගාචරයෙන් තමන්ගේ ගැටලු විසඳගෙන ඒ කමඨහ වර්තා වලින් තමන් තුළ ගොඩනගා ගත යුතු ප්‍රඥාව කොහොමද ගොඩනගා ගත්තේ කියන එක අපි විශ්ලේෂණාත්මකව සංසන්දනාත්මකව අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒ කායනුපස්සනාවෙන් අවශ්‍ය කරන ප්‍රඥාව නැතුව යෝගාචරයට වේදනානුපස්සනාවට එන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකට හේතුව අපි ගත්තොත් කායනුපස්සනාවට වඩා ප්‍රඥාවක් අවශ්‍ය වෙන වේදනානුපස්සනාවෙන්. ඒකට හේතුව කාට හරි කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් කායනුපස්සනාවේදී අවශ්‍ය කරන ප්‍රඥාවම තමයි වේදනානුපස්සනාවටත් අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වාක්‍ය දෙකෙන් කොයි එකද හරියන්නේ? දැන් ඇයි අපිට කායනුපස්සනාවට වඩා වේදනානුපස්සනාවේදී ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ? වැඩිපුර උපදේශ, ළඟ ළඟ උපදේශ. නිතර නිතර භාවනා අධ්‍යක්ීම් ඉදිරිපත් කරලා වැඩි උපදේශ ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා කායනුපස්සනාවේ වේදනානුපස්සනාවට එන්න. ඒකට හේතුව මොකද? කාර්යයකට උත්තර දෙන්න. ඒ අරමුණ දරාගෙන ඉන්නේ නැතුව ඒකට හිත යොමු කරලා හිත කායන පස්සනාවට කායන පස්සනාව කියන්නේ රූපයට අයිති රූප ධර්මතාවය. ආපතේජ වාය පටවි වශයෙන්. නමුත් වේදනාව කියලා කියන්නේ නාම ධර්මතාවයට ආයත් චෛතසික ස්වභාවය. එතකොට අපි දන්නවා අපි අපේ බුදුදහමේ විද්‍යාව එහෙම නැත්නම් බුද්ධි සයන්ස් ප්‍රෝග්‍රෑම් එකේ අපි මුලින්ම අපි කතා කරා පළවෙනි වැඩසටහන එපිසෝඩ් 1 එකේ අපි කතා කරා රූපේට වඩා නාම ධර්මතා ඊටා සියුම් කියන එක. චිත්තචෛසික සබය එක බැරි නැත්තම් බලන්න. අපි දැන් ළඟදී මේ වැඩසටහන අපි ආරම්භ කරමු නැවත. ඒක තමයි බුදුදහමේ තියෙන සියලුම સિદ્ધාන්ත කතා කරන වැඩසටහන බුද්ධි සයන්ස් ප්‍රෝග්‍රෑම් එක. දැනට subscribe කරලා නැත්නම් අපි YouTube channel එක මේව කරලා තියාගන්න. ඒක දැන් තව සති කිහිපයකින් අපි වැඩ පටන් ගන්නවා. ඒක නිසා තමයි කායන පස්සනාවට වඩා ඒ කයට වඩා රූපයට වැඩිය වේදනාව කියන එක ඉතාසියුම්. එතකොට වේදනාව කියන්නේ චෛසික ස්වභාවයක්. එතකොට චෛසික ස්වභාවයටත් වඩා සියුම් මොකද්ද? චිත්ත ස්වභාවය. සිත, චිත්තය. එතකොට චිත්තානුපස්සනාවට එනකොට කායන පස්සනාවේ තියෙන්න ඕන සමාධියට වඩා වේදනාවට පස්සනායේ තියෙන සමාධියට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න? වැඩි වෙන්න. චිත්තානුපස්සනායේදී වැඩි සමාධියක් එන්න. ඔන්න ඔය සමාධියට තමයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සමාධි කියලා කියන්නේ ඔන්න ඔය සමාධිය තමයි බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට දේශනා කරන්නේ. මේ ආනාපාන සති සමාධිය මම සාමාන්‍ය කෙනෙකුට කියන්නේ නැහැ. මුට්ටස් සති කෙනෙකුට කියන්නේ නැහැ. අතින් මොට්ට වෙච්ච කෙනෙකුට මම දේශනා කරන්නේ නැහැ කියලා කිව්වා. දැන් සතිය මොට්ටයි කියලා කියන්නේ මොකද්ද? කායනුපස්සනාව, වේදනානුපස්සනාව වැඩි නැති කෙනෙකුට චිත්තානුපස්සනාව එහෙම නැත්නම් ආනාපානසති සමාධිය දේශනා කරලා වැඩක් නැහැ. යා අභිධර්ම ඉගෙනගෙන වැඩකුත් නැහැ වෙන මොනවා ඉගෙනගෙන වැඩකුත් නැහැ. මූලික වශයෙන් සතිය මොට්ට වෙලා තියෙනවා. මුට්ටස් සති කියලා කියන්නේ ඒක. එතකොට ඒ චිත්තානුපස්සනාවට අවශ්‍ය කරන සමාධිය උපද්දවා ගන්නේ කවුද එතකොට? දැන් ටෙන්න ඕන කවුද එතකොට? කායानुපස්සනාව වේදනානුපස්සනාව දෙකම දියුණුවට. දැන් ටෙන්න ඕන කවුද කියලා අහුවද? ඒ ඉන්න ඕන මොට්ටස් ඇති එක්කනම තමයි ඉන්නේ ඉතින්. තේරෙනවද? එහෙමයි. ඒ ඒ කියන්නේ මුට්ටා සති දින කෙනාම තමයි අර පිරිපුන් සතියක් තියෙන චිත්තානුපස්සනාවට එන්නත් ඕනේ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුර දේශනා කරන්නේ විතර්ක බහුල කෙනාට මම දේශනා කරන්නේ මොන කර්මස්ථානයේද? විතර්ක බහුල පුජ්‍යලයට දේශනා කරන්නේ මොන කර්මස්ථානයේද? ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව. දැන් තේරෙනවද මේ දැන් තේරෙනවද මේ මේ ධර්මදේශනයකට ගැලපෙන විදිහ? එහෙමයි. එතර විතර්ක බහුල කෙනාට මම ආනාපාන සති සූත්‍රය දේශනා කරනවා කියන්නේ වෙන සූත්‍රයක තියෙන එක. එතකොට චිත්තානුපස්සනාවෙන් මන් නැත්තම් ආනාපාන සති සමාධිය මුට්ටස් සති තියෙන කෙනාට දේශනා කරන්නේ නැහැ කියලා කියන්නේ වෙන සූත්‍රයක තියෙන එක. එතන අපේ අයියලා මොකද කරන්නේ? අර සූත්‍රය අරගෙන කියනවා මේ ආනාපාන සති සමාධිය සාමාන්‍ය කෙනෙකුට වඩන්න බෑ කිය. මම බුදුහාමුදුර දේශනා කරලා තියෙන ආනාපාන සති සමාධිය කියන එක හොඳ 100ක් තියෙන කෙනාට නෑ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. එතන මුට්ට සති කියලා කියන්නේ පිරපුන් සතියක් නැති කෙනා. විතර්ක බහුල කෙනා. එහෙනම් විතර්ක බහුල කෙනා චිත්තානුපස්සනාවට එන්නේ අර මුට්ටස් සති කියන අවස්ථාව එයා බැහැර කරමින් සිහිය හොඳට දිනු කරගත්ත කෙනා. ඒතර මොන සිහියක්ද එයා දිනු කරලා තියෙන කායන පස්සනාවෙන් සහ වේදනාන පස්සනාවෙන් දිනු කරගත්තු සිහියෙන් තමයි චිත්තාන පස්සනාවට ඇවිල්ලා තින්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ත්‍රිපිටකය නිවැරදිව අපි පෙළගස්වා ගන්න ඕන, ගලප ගන්න ඕන. එහෙම නැත්නම් මේ පසුපාලිනව විවිධ ලේඛක පිළිබඳව පොත් අනුව නෙමෙයි. එහෙමනම් අපි හොඳ ලොකු බුද්ධිමත් භාවයකින් ලොකු අර විශ්ලේෂණාත්මක ඇනලිටිකල් IQ එකක් තියාගෙන තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ. මොකද සූත්‍ර හැමතැනම අර අවුවේ V වර්ණ දැකලා තියෙනව නේද? V වේලන. අන්න ඒ විදිහට තමයි අර V පැදුර V තිනවා වගේ තමයි සූත්‍ර පිටකේ සූත්‍ර තියෙන්නේ. කිසිම පිළිවෙලක් නැහැ. දැන් අපි V පැදුර V එකින් එකට බැලුවොත් එකින් එකට ફોකස් කරලා බැලුවොත් එක V8ක් අනිත් V8ත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම පිළිවෙලක් නැහැ. කිසිම රටාවක් නැහැ. ඒ වගේ තමයි අපිට මේ ත්‍රිපිටකෙත් එහෙම යම් යම් අවස්ථාවල රටාවල් තියෙනවා. සංයුක්ත නිකායේ එහෙම අර සංයුක්ත අනුව බෙදලා. නමුත් ඇත්තරම ගත්තොත් අර මූලික સિદ્ધාන්ත වලට අනුව සීල සමාධි ප්‍රඥා වශයෙන් ගත්තට පස්සේ එහෙම පෙළගැස්මක් නැහැ. ඒ සූත්‍ර හරියට පෙළගස්වාගෙන හරියට තියලා බැලුවොත් බොහොම ලස්සනට තේරෙනවා. යෝගාචරයාගේ ප්‍රායෝගික අද්දකීම් සහ ත්‍රිපිටකයේ බොහොම ලස්සනට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේවල් මේ විදිහටම ප්‍රායෝගිකව අපිට කරගන්න පුළුවන්. භාවනා අත්දැකීම අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි අද සුපෘත්පාති කායන පස්සනාවෙන් භාවනාව ආරම්භ කරමු. එතකොට මූලික වශයෙන් අපිට කියන්න තියෙන්නේ සමගින ඉරියව්ව භාවනාවට සුදුසු ඉරියව්වක් වශයෙන් පවත්වා ගැනීම පමණයි. එතකොට සීල දෙනාම භාවනා ඉරියව්වට සූදානම් වෙලා දුකයි ඍජුව තබාගෙන කය සමබරව තබා ගන්න ඕන. කය යම්කිසි අසම්බරතාවයක් තියෙනවා නම් ඒක නැවත සමබර තත්ත්වයක පවත්වා ගත යුතුයි. Thank you. අද අලුතෙන් ආපු කවුරු හරි ඉන්නවද? නෑනේ. පරණ පරණ හොල්මන් ටික තමයි ඉන්නේ එහෙම. පරණ හොල්මන් ටික ඉන්නේ. හොඳයි. එහෙමනම් බලන්න තමන් සමබරව උඩුකය ඍජුව තබාගෙන භාවනාව ආරම්භ කරාට පස්සේ මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණට මූලික වශයෙන් මෙන්න පුළුවන්ද කියන්නේ. මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණට එන්නේ තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව තමන්ට දැනෙන ආකාරය අනුව වාඩි වෙලා ඉන්න විදිහ අනුව අපිට තේරෙන අපේ පිටිපස්ස පුටු එහෙම නැත්නම් පොළවේ ස්පර්ශ වෙලා තියෙන එකෙන් තමයි අපි මූලික වශයෙන්ම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ දැනගන්න. ඒ දැනගැනීම තුල තමයි යෝගාවචරය වටහා ගන්නෙ. මම දැන් බාහිර අරමුණක නෙමෙයි ඉන්නේ. නිවර්ණ ධර්මයක නෙමෙයි ඉන්නේ. කායන පස්සරායේ මූලික අධීරේහෙවත් මම දැන් මෙතන වාඩිලා මම දැන් මෙතන වාඩි වී සිටිමි කියන ඒ භාවනාවට අවශ්‍ය කරන මූලික අරමුණ. එතකොට මේ අරමුණ තමයි ඊටාම වැදගත් වෙන්නේ ද කාට හරි කියන්න පුළුවන්ද මම දැන් මෙතන වාඩි වී සිටිමි කියන අරමුණේ තියෙන වැදගත්කම. කොයි වෙලාවටද ඔය වැදගත්කම තියෙන්නේ? දැන් කොම් පරණයින් ඉන්නවා කිව්වේ. එහෙනම් කියමු බලන්න. මම දැන් මෙතන වාඩි වී සිටිමි කියන අරමුණ ඇත්තටම වැදගත් වෙන්නේ කොහෙද? සිතේ තැන්පත් බව. හිතේ තැන්පත් බව. දැන් මේ හැම ගෙදරකම ලිඳක් ලිඳක් තියෙනව නේද? ලිඳක් සහ නින්ද ළඟ බාල්දියක් තියෙනවද? හ්ම්? නෑ. ගෙදර ඉඳක් තාල ඉඳේ බාල්දියක් තියෙනවද? නින්ද ළඟ? නෑ. අපේ ගෙවල් වල නෑ. ආ. අත ළඟ බාල්දිය නින්ද ළඟ තියෙනවද? <laughs> ඔය ලින්දේ බාල්දිය වැදගත්ම වෙන්නේ කොයි වෙලාවට? වතුර ගන්න වෙලාවට. වතුර අපුන්නේ. එහෙම තමයි. වතුර ගන්න වෙලාවට ඉන්දේ බාල්දිය වැදගත් වෙන්නේ දවස් දෙකක් කරන්ට් එක කපලා කැපුවා. දවස් තුනක් විතර ගානේ. තේරෙනවද? වතුර ටැංකියේ වතුර ඉවරුනාම අනිතර දුවල යනවා කොහෙටද? ලින්ද ගාවට. টয়ලට් එකේ පකට් එකත් අන්න ඒ වගේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ වැදගත් වෙන්නේ කොහෙලාද? අනිත්තරම ඔක්කොම නැති වෙච්ච. ඔයත් නැතිලා ආනාපානෙත් නැහැ ඊට පස්සේ කල්පනා මම දැන් මොකද කරන්නේ කියලා. <laughs> ඔච්චර මේක කරත් හුස්ම දැනෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. අන්න ඒ වෙලාවට යෝගාචරයාගේ කර්මස්ථානයක් නැත්තම් තාම එක්ක අලුත් භාවනා යෝගාචරයක් නම් කර්මස්ථානය තෝරගෙන නැහැ. එහෙම නැත්තම් පරණ යම් කිසි අත්දැකීම් ප්‍රමාණයක් තියෙන යෝගාචරයට කර්මස්ථානය නොදෙනී කියලා සම්පූර්ණ. අන්න ඒ වෙලාවට ගොඩක් වෙලාවට හිත දැන් සමහරුන්ට අර ඔය තනුජා වගේ එහෙම අර අරමුණක් නැතුව ඉන්න බෑනේ. අරමුණක් නැත්තම් හිත පිට. ඒක මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නයක්. අන්න ඒ යෝගාවචරෙන්ට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ, ඒ මූලික අරමුණ දැනෙන. තමන් ඒ පස්සපැත්ත බිම් වෙදිලා තියෙන ඒ ස්පර්ශයට හිතේදී වීම ඊටාම වැදගත් වෙනවා. තේරෙනව නේද? එතකොට අපි එතනින් පටන් ගත්තට ඒකේ ලොකු වැදගත්කමක් තියෙන හදිසි අවස්ථාවකදී අපිට ඒක අවශ්‍ය වෙනවා. මේ ගොඩක් යෝගාවචරෝ ඒක අමතක කළා දාන. ඒක නිසා මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණේ තියෙන වැදගත්කම සෑම විටම අපි ඒක මතක් කරන්න ඕන. කොහේ හරි බස් එකක යනකොට වුණත් වෙඩින් එකකට පාටි එකකට ගියත් උටුවක වාඩිලා ඉන්නවනම් මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියලා අරමුණට හිත ගන්න පුළුවන් ඒ පාටියේ කවුරු සින්දු ගුවත් <laughs> හිත තියෙන්නේ මම දැන් වර්තමාන මොහොතේ. වෙඩින් එකකට පාටි එකට ගිහිල්ලා ඔය මේ හෝටල් එකේ නේද අර පුටු හතරේ ටේබල් නේ තියෙන්නේ. බලන්න ඊතර ඒ වාඩි වෙලා කයිවාරුක ගහ ඔය සින්දු ගීකේ ඉන්න වෙලාවේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ දැනෙනවා. ඒ අරමුණ බලපො ගමන් අර වටේ තීරණ විකාර විචූර්ණ වලට මොකද වෙන්නේ කියලා බලන්න. බලලා තියෙනවද? ඔක්කොම නොදැනෙන. ඒ ඔක්කොම අරමුණු ග්‍රහණය නතර අර විනෝදයේ අවසන් පංචකාම සේවනයේ නතර වෙනවා. ඒක නිසා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණේ වැදගත්කම හැම වෙලාවෙම ඒක භාවනා කරන වෙලාවෙදී නෙමෙයි. දැන් එතකොට ඒක සමහර වෙලාවට වෙනස් වෙනවා. දැන් කෑම කනකොට මම දැන් බත් අනනවා. බත් ටික කටට දාලා දත් වලින් හපනවා බත්. එතකොට අන්න ඒ මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණේම එක්තරා අවස්ථාවක් තමයි වේරියේෂන් ගොඩක් තියෙනවා. ඒකට වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි කරන කාර්යano. ඒක අතනින් මූලික අවස්ථාවේ ඉඳන් අපිට වෙනස් කරගෙන යන්න පුළුවන්. එතකොට අපි ඇවිදිනකොට වම් කකුල පොළවේ ගැටෙනවා, දකුණු කකුල පොළවේ ගැටෙනවා වශයෙන් ඒ අවස්ථාව අනුව වෙනස් වෙන නමුත් ඒ හැම එකකම මූලික අවස්ථාව මොකද? මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අවස්ථාව තමයි ඒ තියෙන්නේ. ඒක නිසා සෑම භාවනාවක් විශේෂයෙන්ම දර්ශන භාවනාවලද භාවනා යෝගාවචරින් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට බොහොම ගරු කොට සලකන්න ඕන. එතකොට එහෙම ඉන්නකොට අපි කාය සමබර කරගෙන එහෙම ඉන්නකොට දැන් භාවනාව අපිට ආරම්භ කරන්න පුළුවන්. මයික්‍රොෆෝන් ඔෆ් කරන්න. මේ ඉන්නකොට කාය සමබරව කරගෙන ඉන්නකොට බලන තමන්ගේ මූලික භාවනා කර්මස්ථානයේ තමන්ට ප්‍රකට වෙනවද කියලා බලනවා. තමන්ගේ දෛනික සතිය හොඳ නැත්නම් තමන්ගේ භාවනා කර්මස්ථානයේ ගොරෝසුවට දැනේ. තමන්ගේ දෛනික සතිය හොඳයි නම් එදිනදා ජීවිතයේ අරමුණු වලින් හිත කැළඹීමටපත් වෙලා නැත්නම් භාවනා ආරම්භයේදීම උස්ම සියුම් තත්වයක එහෙම නැත්නම් සංසිඳීමකට එහෙම නැත්නම් ගොරෝසුයි තිබිලා ඊටාම තප්පර කීපයකින් හුස්ම සියුම් තත්ත්වෙ. මම මේ කියන්නේ හුස්ම නොදෙනී යනවා කතාවක් නෙමෙයි. සියුම් ස්වභාවයකින්. ආකූල, අනාකූල, ව්‍යාකූල තත්ත්වයක් නැතුව හුස්ම ආකූල, රිද්මානුකූල හුස්ම ඉහළ පහළ යන ස්වභාවය යෝගාචරය දැක ගන්න පුළුවන්. ඒකෙන් අපිට කියන්න පුළුවන් තමන්ගේ දෛනික සතිය කොයි ආකාරයෙන්ද පැවැත්ුනේ කියලා. එහෙම ඉන්නකොට අපිට තේරෙනවා මේ ආස්වාස වාතය ඉහළට යනවා. ප්‍රාස්වාස වාතය පහළට යනවා කියලා ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන පරිච්ඡේදයත් අපි දැනගෙන ඒක කමඨා වார்த்தාවටත් අපි ඒක වෙන් කරගත්තොත් ඒක ඉදිරිපත් කරන්න ඕනේ. කොච්චර කමඨා වார்த்தා දැම්මත් ආස්වාස ප්‍රාස්වාසය වෙන් කරගත්තා නම් ඒක අනිවාර්යයෙන්ම ඒ භාවනා වාක්‍ය බමඨා වර්තාවේ තියෙනවා. ඒ අපි ආස්වාසේ ප්‍රාස්වාසේ දැක ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ආස්වාසේ ප්‍රාස්වාසේ නාසිකාග්‍රේ යම්ක ස්ථානයක් ගැටෙනවා ඒ ගැටෙන තැනට හිත යොදවනවා කියන එක තමයි ඒකේ අර්ථය. ඒතර වෙන මොනවත් අර්ථයක් නැහැ. අපි ඇත්තටම ආස්වාස ප්‍රාස්වාසයේ උපකාර කරගෙන අපි දැනගන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන තැන මෙන්න මෙතනයි කියලා දැනගන්න එක විතරයි. එහෙම නැත්නම් අපි සිහිය පවත්න්නේ ආස්වාසයටවත් ප්‍රාස්වාසයටවත් නෙමෙයි. ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ගැටෙන තැන බොහෝ වෙලාවක අපිට ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙනවා නම් අපි කියන එකට දීර්ඝ ආස්වාසයක් කියනවා. ඒ ස්පර්ශය ටික වෙලාවක් නම් තියෙන අපි කියන එකට කෙටි ආස්වාස ප්‍රාස්වාසය කියලා. ඒ නිසා අපි මේ ආස්වාස ප්‍රාස්වාසයේ හැම විස්තරයක්ම අපි දැනගන්නේ ඒ උස්ම දැනෙන ස්පර්ශයට හිත යදවීම මිසක් ආනාපානයට හිත යදවීම නෙමෙයි. මොකද ඒකේ අපිට තියෙන වැදගත්කම තමයි යම් කිසි වෙලාවක් එනවා මේ ආනාපානයේ නොදෙනී යන අවස්ථාවක් එනවා. ඒතර අපි ආස්වාස ප්‍රාස්වාසයට හිත යදුවත් යෝගාවතරය කලබලයටපත් වෙන දැන් මම මොකද්ද කරන්නේ ගොඩක් කමටහා වார்த்தාවල ඒ ඒ අවුල එන්නේ ඒකයි වார்த்தාවල භාවනා අධ්‍යක්ීම් වල යෝගාවචරයේ මොක කරන වැරද්ද මොකද්ද ආස්වාස ප්‍රාස්වාස එනද පිම්බීම හැකිලිම ක හිත යොදු නමුත් අපි ඇත්තම හිත යොදවන්න ඕනේ ඒක දැනෙන තැනට විතරයි තමගේ භාවනා අරමුණ දැනෙන තැනට හිත යොදවුවාම ඒ භාවනා අරමුණ නොදෙනී ගියා කියලා යෝගාචරය කලබලයටපත් වෙන්නේ නැහැ. මොකද ඒක දැනෙන තැන තියෙනවා. තවත් භාවනා දියුණු වෙගෙන යනකොට දැනෙන තැනත් නැද්දී යනවා. මොකද කය නොදෙනී යනකොට ඒ හුස්ම දැනුණ තැනත් නැති වෙලා යනවා. ඒත් යෝගාචරය කලබල වෙන්නේ දැනුණ තැනක් දැන්නේ ඊළඟට එයා පවත්වන දැනුවත් භාවය කියන. මොකද මම මෙන්න මෙතෙන්දි මෙතෙන්ට තමයි සීයේ යෙදුවේ යෙදෙව්වේ කියලා අවකාශයේ යම් කිසි තැනක් එතන සනිටුවන් කරගෙන එතන සීය පවත්. අනේ එතකොට හිත අවකාශයට යන්නේ නැතුව අලින් හුස්ම දැනුණු තැනම සිය පවත්තර මනසේ ඒකාග්‍රතාවයේ ක්‍රමානුකූලව දියුණු කරගන්නවා භාවනා කර්මස්ථානයේ නැතුව. මේක තමයි යෝගාචරයේ තියෙන වැදගත්කම. භාවනා අරමුණ දැනුන්නේ නැහැ කියලා එයා භාවනාවට චෝදනා කරන්නේ නැහැ. හුස්ම දැනුණ තැනම සිය පවත්තලා පවත්තලා මනස ඒකාග්‍රතාවයේ දියුණු වෙනකොට ප්‍රමාණිකූලව නැවත නැවත අතිසියුම් සියුම් අවස්ථාවටපත් වෙනවා මේ භාවනා අරමුණ. ඒ කියන්නේ නැවත දැනෙන්න ගන්න. හැබැයි මේ නැවත දැනෙන අවස්ථාවේදී අපි අනවශ්‍ය චේතනාවක් පාල කරොත් අනවශ්‍ය දෙයක් කරන්න ගියොත් අනවශ්‍ය අරමුණකට හිත යෙදුව යම්කිසි නිමිත්තකට හිත යෙදුවත් ආනාපානේ නැවත ආරම්භයේදී තිබුණා වගේ ආනාපානේ රළු ස්වභාවයකටපත් වෙනවා. අන්න එතින් යෝගාචරය දැනගන්න භාවනාව අලුත් වුණා. කියන අලුතෙන් පටන් ගත්තා. අපි අඩියක් ඉස්සරහට තියලා අඩි දෙකක් පිටිපස්සට ගත්තා වගේ වෙනවා. අඩියක් හෝ අඩි දෙකක් පිටි. එතකොට අපි හිටියටත් වඩා පාළ තත්ත්වයකින් ඉන්නේ. අමතෙන් යෝගාචරයා භාවනා පහලට ආවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද තමන් යම් කිසි ඒ වෙලාව යොදපු 100ක් තියෙනවා. ඒ 100 යෙදවීම නිසා යෝගාචරය ලබාගත පුහුණුවක් තියෙනවා. ඒ නිසා නැවත වාරය යෝගාචර අදිෂ්ඨාන කරගන්න මම ආයි උස්ම සියුම් වුණාම ඔය හිතරේන එක එක විකාර දේවල් වලට හිත යොදවන්නේ නැහැ කියලා අදිෂ්ඨාණයෙන් අර දෙවෙනි ගොරෝසු දෙවෙනි වතාවට ඒ ගොරෝසු වුණු ආස්වාස ප්‍රාස්වාසයට හිත යොදවනකොට අර කලින් වගේ හෝ කලින්ටත් වඩා ඉක්මනට හුස්ම නොදෙනී යන ස්වභාවයකට පත් වෙනවා. අනෙතින්ද යෝගාචර අධිෂ්ඨාන කරගත්තා මම නැවත හුස්ම නොදෙනී ගියාට පස්සේ එන විවිධාකාර අරමුණු ඔස්සේ හිත යොදවන්නේ නැහැ. ඒක බුද්ධ දේශනාව අනුව ඕනනම් අපිට ඒක බලන්න පුළුවන්. ඊටාම සියුම්ම දැනෙන ආනාපානේ අරමුණු නොකර හිටියොත් අරමුණෙන් හිත ඉවත් කරොත් හිත සිතවිලි ඔස්සේ යනවද නැද්ද කියලා තමන්ට පරේක්ෂණයක් කරලා බලන්න. ඒ කාර්ය පරේක්ෂණයක් කරලා බලන්න පුළුවන්. ඒක බික්කුණ පස්සේ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. අරමුණෙන් හිත ගත්තාම ඒ කියන්නේ භාවනා අරමුණ ග්‍රහණය නොකරගෙන සිටින අවස්ථාවේදී නිමිත්තෙන් බැහැර වුණු අවස්ථාවේදී අර පරණ විදියට පරණ පුරුදු විදියට හිත බාහිර අරමුණු ඔස්සේ යන්නේ නැත්තම් අන්න ඒ අවස්ථාවේදී යම්කිසි පුහුණුවක් යෝගාවචරය යම්කිසි භාවනා දියුණුවක් ලබාගෙන තියෙනවා. නමුත් ඒක වැඩි වෙලා ඉන්න බෑ ටිකක් වෙලා ගියාම ආයි හිතවිල එන්න පුළුවන්. නමුත් යෝගාචරය ලබාගත් ප්‍රතිඵලය ගැන සතුටටපත් වෙන්න ඕන. අන්න එහෙම සතුටටපත් වුණොත් තමයි දෙවෙනි සැරේ ඊළඟ වටේදී නැවත නැවත ආනාපානේ සියුම් වෙලා යෝගාචරයට භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය ඇති වෙන පටන් ගන්නවා. ඒ ප්‍රීතිය ඇති වෙනකොට තව තවත් භාවනා කරේ ඡන්දය, චිත්තය, වීරය අට ගන්න. වීරිය බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. මේ තමන් කරන දෙයට ප්‍රතිඵල තමන්ට ලැබිලා ඒ ගැන සතුට වෙනකොට. වීරිය යොදාන යොදාන තවදුරටත් ප්‍රීතිය පස්සද්ධිය හට ගන්න පටන් මේ විදිහට ක්‍රමානුකූලව මේ හිත භාවනා අරමුණේ තබා ගන්නව මේ සිත ක්‍රමානුකූලව තැම්පත් වෙන විදිය සංසුන් වෙන විදිය අරමුණු වලින් හිත ඉවත් වෙලා හිත ක්‍රමානුකූල නිශ්චලතාවයකටපත් වෙනවා තැම්පත් භාවයකටපත් වෙනවා විශ්‍රාමයකටපත් වෙනවා කියලා යෝගාචරය ක්‍රමානුකූලව දැක්ගෙන භාවනා කරගෙන යන්න ඕන. එතකොට අපි පැය භාගයක් අපි ලබා දෙන භාවනා කරගෙන යන්න. දැයි භාවනාව නතර කරන්න සාදුකාරයක් පවත්වන්න. මියුට්. කොහොමද නිදාගත්තද? භාවනා කරන්නේ. නිදාගත්තද භාවනා කරන්නේ? භාවනා කාට හරි මොනවා හරි දැනගන්න තියෙනවද භාවනාව සම්බන්ධව? භාවනා අද්දකීම් මයික්‍රොෆෝන් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. ආනන්ද දැන් එතකොට අපි අද මොකද්ද කරන්න ඉන්නේ නන්දකින් ගැඹුරින් විශ්ලේෂණාත්මක විග්‍රහ කරන්න කෙසේ? ගැඹුරින් විශ්ලේෂණාත්මක දෙනේ කරන්න නේ. එහෙම සම්බුස්. දැන් එතකොට අපි Pansi ekolah. Ruangan pelanggan pansi ya, hatalis nama. Dasar nama repotnya. Oh, මටන් වත්තා අංකය 549 ආර්ද කියවන්න පුළුවන් වර්තාව කියන්න පුළුවන් පූර්ව කෘත්‍ය කිරීමෙන් අනතුරුව ආ බීටේ කලින් කියන්න ඕන 2021 පස්වෙනි මාසේ 7 වෙනිදා විනාඩි 30යි භාවනාව කරලා තියෙන්නේ. ආරෝෂ උපාසිකාගේ භාවනා අධ්‍යක්ෂින් අපට ආවර්ත අංක 1. අවසරයි සම්මින් වහන්ස පූර්ව කෘත්‍ය කිරීමෙන් අනතුරුව මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යයි පළමුව අරමුණු කළමි. එසේ අරමුණු කරනවා සමගම කය නොදෙනී ගොස් ඇටසැකිල්ල මම ඉඳගෙන ඉන්න ආකාරයට ආකාරයේ සිට හිස්මුදුනේ සිට පහළට එක්වරම කඩා වැටුණි. මෙය දෙවරක් පමණ සිදුවිය. එය සිතවිල්ලක් ලෙස බැහැර කර නැවත කයට සිත යොමු කළෙමි. ඒ වගේ භාවනා අත්දැකීම් ආවට පස්සේ අපි ඒවා භාවනා අත්දැකීම් වශයෙන් සලකන්නේ නැහැ. ඒ වගේ ඒවා බැහැර කළා දාන්න. ආධුනික යෝගාවචරයක් අපිට ඒ වගේ ඒ වගේ අත්දැකීම් වෙනකොට මොකද්ද අපිට ඒකෙන් කියන්න පුළුවන් සාමාන්‍යයෙන්? ඒකේ යම් කිසි ඉන්ඩිකේෂන් එකක් තියෙනවා එතන. එයාගේ පළවෙනි භාවනා අත්දැකීමනේ නේද? ඒකෙන් අපිට කියන්න පුළුවන් එයා සාමාන්‍යයෙන් නෝකෙන් තමයි අපි යන්නේ. පෙර භවවල භාවනා කරලා තියෙනවද නැද්ද කියලා වගේ දෙයක් අපිට කියන්න පුළුවන්. සහ ඒ වගේම අරෝෂ උපාසිකාව කියන්නේ සාමාන්‍ය හතර වසරදී එක වසරදී හතර වසරදී ඉඳන් වගේ භාවනා කරපු කෙනෙක් තනියම. ඉතින් ඒ වගේ කෙනෙක් භාවනා කරලා ඊට පස්සේ අපේ මේ දෙන මූලික උපදෙස් අනුව භාවනා කරනකොට සාමාන්‍යයෙන් ඔයගේ අද්දකින් මෙන්න පුළුවන්. නමුත් අපි ඒක එයාගේ අතීතයත් එක්ක තියෙන සම්බන්ධතාවයක් බව අපි ඒක දැනගෙන එවැනි භාවනා අධ්‍යක්ීම් අපි බැහැර කරනවා. ඒවා තර වැදගත්කමක් නැහැ. සිතවිල්ලක් ලෙස බැහැර කර. ඒ කියන්නේ එයත් ඒක බැහැර කරලා තියෙන. සිතවිල්ලක් විදිහට බැහැර කරලා. ගණන් ගන්න නැතුව. නැවත කය කයට සිත යොමු කලෙමි. උස්ම ගැනීම දරුණු අතර උදරය පිම්බීම හැකිලෙන ආකාරය දරුණද ආස්වාස ප්‍රාස්වාසයේ වැඩිපුර දැනෙන බව ප්‍රකට වූ නිසා ආස්වාස ආස්වාස ප්‍රාස්වාසය සිතින් අරමුණු කළෙමි. වැඩිපුර දැනෙන්නේ Tamanට. දැනෙන අරමුණට තමයි සිය යොදවන්න ඕන. අපි ඒක මූලික උපදේශ වල තියෙන කාරණේ. කර්මස්ථාන දෙකක් එකපාර එනවනම් දෙකෙන් එකක් Tamanට ගැළපෙන එකක් තෝරගන්න පුළුවන්. ආස්වාසේ නාසිකාග්‍රයේ ඇතුළ බිත්තියට දැනුණු අතර ප්‍රාස්වාසය වම් පැත්තේ නාසිකාග්‍රයේ බිත්තියට වැදුණි. දැක්කනේ යා හරියටම එකපාරම උස්ම දැනෙන තැන හොයාගෙන තියෙනවා. වැදෙන තැන තමයි කියන්නේ. නැත්නම් ආස්වාසිය දැනුණා ප්‍රාස්වාසිය දැනුණා කියලා කියනව නෙවෙයි. ඒ කියන්නේ මට ඇතුළු බීත්තියෙන් ආස් ආස්වාසේ නාසිකාග්‍රේ ඇතුළු බීත්තියෙන් දැනුණා. ආස්වාසිය දැනුණා නෙමෙයි. ආස්වාසේ දැනුණු තැන තමයි එයා විස්තර කරලා තින්නේ. ආස්වාසේ විස්තර කරලා නැහැ. පැහැදිලි නේද ඒ වාක්‍යය? දැනුණු තැන තමයි විස්තර කරලා තින්නේ. මුලින්ම අපේ හුස්ම දැනෙන තැන බලා ගන්න මේ කියන්නේ සමහර යෝගාවචරයේ ඉන්න හුස්ම ආරම්භයේදී හුස්ම දැනෙන තැන ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් ඒ ඒ අයට ඒක ගැටුවන්නේ නැහැ. නමුත් දැනෙන තැන හරියට ප්‍රකට වුණා නම් මෙන්න මෙතන තමයි දැනුනේ කියන එක කියන්න ඕනේ. ඒ දෙස දිගටම අවධානය යොමු කර සිටින විට එකවරම නාසය නොදැනී ගියේ. නමුත් හුස්ම දැනුනි. පසුව නාසය උඩ සුදු වලාකුළු මෙන් උඩට ඝනව ඉහළට යන ආකාරය දිටින්. ඒ කියන්නේ අපිට සමහර වෙලාවල් තියෙන භාවනා අරමුණ දැනෙන භාවනා අරමුණ දැනෙන තැන නැති වෙලා යනවා. ඒ වගේ මේකේ තව එකක් තියෙනවා භාවනා අරමුණ දැනෙන තැන තියෙනවා භාවනා අරමුණ නදින යනවා. එතකොට මේ අරෝෂට මුලින්ම වෙලා තියෙන්නේ භාවනා අරමුණ දැනිලා තියෙනවා දැනෙන තැන තමයි තියෙන තියෙන්නේ. කියන්නේ උඩ සුදු වලාකුලක් මෙන් ඝනව ඉහළට යන ආකාරය දෙටෙමි. කියන ආනාපානෙ නිකන් වලාකුලක් වගේ දුමක් වගේ නේද? ඉහළ පාද යනවා. අපි සාමාන්‍යව සමත භාවනාවේදී කියන්නේ මොනක් මොකක් කියලාද ඔකට කියන්නේ? දර්ශන මාර්ගයේ පළවෙනි පොතේ මම මේක සඳහන් කරලා තියෙනවා. මේ භාවනා අධ්‍යක්ෂින් මොකක් කියලාද කියන්නේ? වෙල්කම්. ඈ? මොකද? හරිද කියන්න පුළුවන්. කියවල නැහැ පොතේ. ඒක. සම්මතය දන්නේ. විපස්සනාව දන්නේ නැහැ. නෑ මොකක්වත් දන්නේ මොර නිමිත්ත කියලාද කියන්නේ? පටිභාගන. හරි පටිභාගන. සෝ පටිභාගන. බාරණ වාඩිච්ච ගමන් පටිභාගන නිමිත්ත. මමතේ. ඕක විවිධාකාරයෙන් දැනෙනවා. දුමක් වගේ. දැන් මේක වලාකුළු වගේ දුමක් වලාකුළු වගේ. එහෙම නැත්නම් දුමක් වගේ දැනෙනවා. එහෙම නැත්නම් නූලක් වගේ. හුස්ම නූලක් වගේ නිකන් ඉහළ පහළ යනවා. නිකන් බටයක් දිගේ නිකන් නූලක් වගේ ඉහළ පහළ යනවා වගේ දැනෙනවා. සීන් නූලක් වගේ හුස්ම. එතකොට මේ මේ කියන්නේ නිමිත්තක්. මොන නිමිත්තක්ද මේකට කියන්නේ? සමත නිමිත්තක්. තොර මේ නිමිත්ත නම මොකද්ද? ඉතින් භාවනා කවුරුවත් දන්නේ නැහැ අධ්‍යයනය කළා නැහැ දර්ශන මාර්ග පොත කියවලා නැහැ කවුරුත් හරි. මේකට අපි කියන පරිකාම්ම නිමිත්ත. පරිකර් මූලික නිමිත්ත. සම බටයක් වගේ නූලක් වගේ දුමක් වගේ වලාකුළු වගේ. දැන් මේකේ තියෙන වලාකුළු වලාකුළු කියන්නේ දුම වගේ තමයි. ටිකක් මිස්ට් එකක් විදිහට. දුමක් මේ වීදුමක් විදිහට. මගේ යනවා දැනෙනවා. එතකොට අපි ඒකට කියනවා මොන නිමිත්තද? පරිකර්ම පරිකර්ම නිමිත්ත. ඒක දන්නේ නැත්නම් ලියා ගන්න. දැන් මේ භාවනා කියන්නේ මේ විදර්ශනා මාර්ග පොතේ වුණත් පැන්සලින් ඉරක් ඇඳලා ඒක වුණා ලියා ගන්න පුළුවන්. දැන් අපි මේ කරන්නේ භාවනා අධ්‍යක්ෂ මොනව කරනවද? විශ්ලේෂණය කරනවා. සංසන්දනාත්මකව විශ්ලේෂණාත්මකව ගැඹුරින් නිග්‍රහ කරනවා. දිගටම දැන් මේක ඉදිරියට කරගෙන යනවා. හුස්ම රැල්ලට Mm-hmm. නැවත සිත යොමු කළ විට උස්ම ගොරෝසු සහ බරටමින් දැරුනි. උස්ම ගොරෝසුවට සහ බරට දැනුනි. මෙසේ ටික වේලාවක් පැවති නැති වී ගියේ. ආස්වාසේ හා ප්‍රාස්වාසේ දීර්ඝ ලෙස දැක්කෙමි. පසු ක්‍රමයෙන් ආස්වාසේ හා ප්‍රාස්වාසේ කෙටි වෙන බව දැනුණු අතර පසුව ඒ දෙකම සමාන ආකාරයෙන් වෙන බව දැනෙනවා. ඒ කියන්නේ බොහොම හොඳින් අවධානයෙන් උස්ම දිහා බලාගෙන ඉඳලා තියෙනවා. මුලින් වෙන්න මොකද්ද ඊළඟ මොකද්ද වෙන්නේ කියන එක හොඳට විස්තර නැතුව ඒක මතක තියාගෙන ඒක ඉදිරිපත් කරලා තියෙනවා. සමාන ආකාරයෙන් වන බව දැනෙනවා. ටික වේලාවක් මෙසේ සිටින විට කුස තුල උණුසුම් ගතියක් දැනුණු නිසා එය සිටිවිල්ලක් ලෙස බැහැර කර. අන බාන එතනදී වැදගත්කම. කුසතොල උණුසුම් ගතියක් දැනුණ නිසා ඒ සිටිවිල්ලක් ලෙස බැහැරුණා. දැන් අපි නම් මොකද කරන්නේ? සර්ණාම්මණ්ඩින <laughs> ඕකෙන් තරං ගහනවා තේජෝ ධාතුව ඔන්න මම දැකගත්තා <laughs> තනිකන් අරන් යනවා භාවනාවේ ධාතු කරඬු වගේ <laughs> අරන් එන්නේ කුරුසුම් ගතියක් දැනුන නිසා අය සිතවිල්ලක් ලෙස බැහැර කර නැවත භාවනා අරමුණට සිත යොමු කරන විට ආසාස ප්‍රාසාසයෙන් නොදෙනින් නෝකයි තමත් වැඩගන්න තේරෙනවද දැන් හිත වෙන අරමුණකට ගියා ගිහිලා නැවත භාවනා අරමුණේ සිය පවත්නකොට එයා විස්තර කරන්නේ මොකද්ද උදරේ උණුසුම් ගතියද භාවනා තමයි විස්තර කරන්නේ. හැමතිස්සෙම අපි මතක තියා ගන්න ඕන යෝගාවචරය. මේක අමතක කරනවා ලියා ගන්න ඕන. බාහිර අරමුණකට ගිහිල්ලා නැවත භාවනා අරමුණට ආවොත් ඒ එන අවස්ථාවේදී අපි මුලින්ම පළවෙනි වාක්‍ය වෙන්න ඕන හුස්මය දැනුනේ මට මෙන්න මේ විදිහටයි කියලා හුස්ම විස්තර කරන්න ඕන අනිවාර්යෙන්. අර මුලින් අපි පටන් ගත්තා වගේම වෙන අරමුණකට ගිහිල්ලාවත් අනිවාර්යයෙන්ම ඒක කියන්න ඕන. හුස්ම තිබෙන මෙන්න මේ විදිහටයි. සිත යොමු කරන විට ආස්වාද ප්‍රාස්වාසය නොදෙනී. ඒක දැනුන් නෑ කියලා දානවා. ඇයි ඒක දැනුන් නැත්තේ? අර බාහිර අරමුණකට හිත ගියා කියලා යාගිත කැළඹීමටපත් වෙලා තෝන්නේ. කැළඹීමටපත් මේ වාක්‍ය මේව නෙමෙයි ඉන්නේ. එහෙනම් ආස්වාද ප්‍රාස්වාසයේ ගොරෝසුවට දැනුනේ කියලා ඉන්නේ. නොදැනෙන තත්ත්වෙම තිබිලා තියෙනවා. කිසිම දෙයක් නොදැනෙන්නේ කියලා දාලා තියෙන්නේ. ඊළඟට පසුව නැවත නාසිකාග්‍රේ මුලට ගොස් ආස්වාසය හා ප්‍රාස්වාසයේ හුස්ම රැල්ලට සිත යොමු කරන කර නැවත භාවනාව කළේ ඒ කියන්නේ මෙයාගේ පළවෙනි කමටහ වார்த்தාව ඉතින් මම නැවත ආනාපානය හොයලා දෙනවනේ එහෙම ගතියක් පේනවා නාසිකාග්‍රේ මුලට ගොස් ආස්වාසය ප්‍රාස්වාසය හුස්ම රටට හිත යොමු කර. ඒ කියන්නේ අලුතෙන් නිකන් භාවනා පටන් ගත්තා වගේ තැනට යා ගිහින් තියෙනවා. ඒක තමයි යාගේ පළවෙනි අපමට ආවර්ත. ඒකට උත්තරේ එතන අපි දාලා තියෙනවා. ඒතර මේ උත්තරේ දාලා තියෙන්නේ 2021 පස්වෙනි මාසේ 7 වෙනිදා. දාපු උත්තරේ. දැන් අපි බලමු දෙවෙනි භවනාද්දෙන්. ඒක 2021 පස්වෙනි මාසේ 8 වෙනිදා. ඒ කියන්නේ ඊළඟ දවසේම කමටහන් තාත් දාලා තියෙනවා. පළවෙනි කමටහන් වාර්තා විනාඩි 30යි දෙවෙනි එක පැයකට වැඩි කරලා දෙන්න. එතන භාවනා කාලය වැඩි කරන්න කියලා වැඩි කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. එතකොට යා කෙලින්ම දෙගුණයකින් භාවනා කාලය වැඩි කරලා තියෙනවා. පූර්ව කෘත්‍ය කිරීමෙන් අනතුරුව හිස සිට පාදයේ දක්වා සිත යොමු කර කොන්ද කෙලින් සිටින ආකාරයත් පාද පොළොවට ස්පර්ශව පවතින ආකාරයත් දැක මම දැන් මෙතන ඉඳගෙන සිටිනවායයි අරමුණ කර හුස්ම රැල්ලට හිත යොමු කෙලින්. තර භාවනාව දෙවෙනි කමඨා වර්තාවය භාවනාව ආරම්භ කරලා තියෙන විදිහ සහ පළවෙනි වර්තාවය අතර වෙනසක් තියෙනවානේ. මුලින්ම යා භාවනා අරමුණට ගත්ත ගමන් යාට අර යම්කිසි සිද්ධියක් සිද්ධ වෙනවනේ. අය පහළට කඩාගෙන වැටෙනවා කියන එකක් වෙනවනේ. ඒතර දෙවෙනි වර්තාවයේදී ඒක වෙලා නැහැ. එතකොට අර මූලික උපදේශ මාලාවේ තියෙන විදිහටම යාට භාවනාව ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනවා. වම්නාසිකාග්‍රයෙන් පමණක් ආස්වාසේ හා ප්‍රාස්වාසේ දැනීම තිබුණි. ତර එක නාසිකාග්‍රයෙන් පමණයි ආස්වාස ප්‍රාස්වාසේ දැනීම තිබිලා තියෙන්නේ. ආස්වාසේ වම් නාසිකාග්‍රයේ අතුල් බිත්තියට දැනුන අතර ප්‍රාස්වාසේ වම් පැත්තේ නාසිකාග්‍රයේ බිත්තියට වැදුණි. ආස්වාසය සහ ප්‍රාස්වාසය ගොරෝසුවට දැනුනි. දීර්ඝ ආස්වාසය සහ දීර්ඝ ප්‍රාස්වාසය දැනුණද ඇතැම් විට දීර්ඝ ආස්වාසයද කෙටි ප්‍රාස්වාසයද පැවතුනි. දීර්ඝ ආස්වාසය හා දීර්ඝ ප්‍රාස්වාසයද ඇතැම් විට දීර්ඝ ආස්වාසයද කෙටි ප්‍රාස්වාසය. ඒ කියන්නේ යායක හොඳට විස්තරයතු බලලා තියෙනවා. දීර්ඝ ආස්වාසය හැමතිස්සෙම දීර්ඝ ප්‍රාස්වාසයක් වෙන්නේ නැහැ ඒක. ආස්වාසේ දීර්ඝව ගිහිල්ලා ප්‍රාස්වාසේ කෙටි වෙන්න පුළුවන්. ඒක කියන්නේ ඇත්තම් විට සමහර වෙලාවල එයා කියන්නේ හොඳට එකින් එකට බලලා දෙන්න. ආධුනික යෝගාචරයේ අනිවාර්යයෙන්ම හොඳට බාන අරමුණේ සියපාත්. ඇත්තම් විට දැන් මේ මෙහෙම දානකොට තේරෙනවා ඇත්තම් විට කියලා දීර්ඝාස්වාසද කෙටි ප්‍රාස්වාසද පැවතුණි කියලා දානකොට ඒකෙන් ඒ වාතාව කියනකොට තේරෙනවා මම ඊටාම කියන්නේ එක හුස්මක්වත් අතාරින්න නැතුව බලලා දෙන්නේ. බලලා ඒක ඇනලයිස් කරලා හරියට දාලා දෙන විස්තරය දැක්කද? නාසය තුල උණුසුමක් සහ සියුම් දැවිල්ලක් ඇතුළට ගමන් කරන බව දැනුනි. නැවත ආස්වාස ප්‍රාස්වාස කරන විට නාසය තුල උණුසුමක් දැනුනි. ඒ කියන්නේ තේජෝ ධාතු ස්වභාවය වැටහිලා තියෙනවා ආනාපානයට සාපේක්ෂව. ආස්වාසේදී නලල් තලය දැඩි ලෙස තද වෙන බවක් දැනෙනවා. බලන්නේ වර්තාවේ ඇලියලා තියෙන ආස්වාසේදී. ඕගොල්ලෝන <laughs> ලියයිද ඔය විදිහට? ආස්වාසේදී උස්ම ආස්වාසේදී වෙච්ච වෙනත් අත්දැකීමක් එයා ලියනවා. නලලේ වෙච්ච අත්දැකීමක් ලියනවා. ඒක වෙලා තියෙන ආස්වාසය. ඔගොල්ලෝ කවදාවත් ওই විදිහට මම දැකලා නැහැ වර්තාවක් ලියනවා. ඒ සිද්ධිය ලියන්නේ ආස්වාසයෙන් කියන. තේරුණාද? ලියලා තියෙනවද මේ වර්තාව? ලියලා නැන් කවදා? ආස්වාසයේ පැත්තක නල්ල මේ වුණා. කියලා තමයි ලියන්නේ. ආස්වාසයේදී නලල් තලය දැඩි ලෙස තද වෙන බවක් දැනුනි. එසේ අරමුණේම සිටින විට නාසයේ මුල සහ දෙපස උඩු තුල අතර කම්පණය වන ආකාරයේ චලනයක් දැනුනි. ඒ කියන්නේ දැන් මෙයාට මේ මොකද්ද මේ දැනෙන්න පටන් ගන්න දෙන්නේ? ධාතු ස්වභාවය. දැනෙන තැන වායු ධාතු ලක්ෂණ. දැන් මේක දන්නවද? එයා දන්නේ නැහැ ඒකත්. ආ, එයා ධාතු ලක්ෂණ ගැන ඉගෙනගෙන තියෙනවා. ලිපිය තියෙනවනේ. ඒක තමයි දැන් සාමාන්‍ය මේක අපි ලිපිය නැතුව අපි ගේම තනින් භාවනා කරනකොට. එතකොට ධාතු ලක්ෂණ එකින් එකට යෝගාවචරයට වැටහෙනවා. එහෙමයි. ඒක ඇවිල්ලා ඒක සම්මතයක්. හරියට භාවනා කරා නම් මුලින්ම 14 මා ධාතු ලක්ෂණ ප්‍රකට වීම ආරම්භ වෙනවා ස්වභාවයෙන්. චාලනයක් දැනන. මෙතන ඉතින් අපි අර මූලික උපදේශවල කොහොමද අපි දීලා තියෙන හින්දා කොහොමද දන්නේ? ඒක නැතත් අතරමං ධාතු ගැන දන්නේ නැතුව නැති කෙනෙක් වුණත් මේ අද්දගෙන් මේ විදිහටම එනවා. ගොඩක් අය ඒක බය වෙලා භාවනාව නතර කරනවා. දහදියේ දැමීමක් දැනුණු අතර එය ආපෝ ධාතු ස්වභාවය ලෙස හඳුනාගතිමි. පසු ආස්වාසය හා ප්‍රාස්වාසය කෙටිත් නැති, දීර්ඝන් නැති. සාමාන්‍ය ආකාරයෙන් දැනුනි. බානේ කොයි තරම් භාවනා අරමුණට භාවනා අරමුණ අත්දකලා දෙන්නේ. කෙටිත් නැති දීර්ඝත් නැති දාලා දෙන්න. දැන් ඔයගොල්ලෝ දායි දෙයි මේ විදිහට. එච්චර විස්තර නැතුව බලයිද භාවනා අරමුණ. ඒකේ මේ එක තමයි අද ඔය භාවනාව හරියට වැඩෙන්නේ නැති හේතුව. අර මුල් කාලේ කරන්න ඕන ටික කරන්නේ. අපි අර සාමාන්‍යයෙන් කියමනක් තියෙනවනේ මොකද්ද? මොකද්ද කියන්නේ? වැඩ කරන්න ඕන කාලේ නිදාගත්තොත් <laughs> නිදා ගන්න ඕන කාලේ වැඩ කරන්න වෙනවා. ඇත්තද? අහලා තියෙනවද එහෙම කතා? කවුද කිව්වේ? කියපු කෙනා දන්නවද? <laughs> වැඩ කරන්න ඕන කාලේ නිදාගත්තොත් මහන්සි වෙලා ඉගෙනගෙන රැකියාවක් කරන්න ඕන කාලේ කම්මැලි කමර නිදාගෙන හිටියොත් අවුරුදු 70 75 ගිහිල්ලා අර තැම්පත් වෙලා නිදාගෙන ඉන්න ඕන කාලේ උදැල්ලක් අතන් කුඹුරු කොටන්න යන්න වෙනවා. ඒ කාලෙට විවේක ගන්න නම් තරුණ කාලේ මහන්සි වෙන්න. කවුද කිව්වේ දන්නවද කියපගෙන? ශාරුක් ඛාන් කියලා දෙන්න. තදින. ශාරුක් ඛාන් කියපු කතාව. ඒක නිසා පළවෙනි කමටහම් වார்த்தාවල මුල් මුල් අවස්ථාවේදී හොඳට ওই සමාධිය අනම්මනම් බහූත නෙමෙයි හොඳට භාවනා අරමුණ විස්තර ඇතුව දැක ගන්න ඕන. පසුව ආස්වාසය හා ප්‍රාස්වාසය කෙටෙත් නැති දීර්ඝ නැති සාමාන්‍ය ආකාරයෙන් දැනුනි. ඒත් සම කුසතොල උණුසුම් ගතියක් දැනී ගියේ. ඒ තේජෝ ධාතු ලෙස හඳුනාගත් අතර නැවත භාවනා අරමුණට පැමිණෙන විට ධාතු ලක්ෂණ දැකලා ආපහු භාවනා අරමුණට පැමිණෙන විට ආස්වාසය හා ප්‍රාස්වාසය නොදෙනී. ඒ හැමතිස්සෙම භාවනා අරමුණ තමයි විස්තර වෙන්නේ. ඒ දෙස බලා සිටින විට ටික මොහොතකින් ප්‍රාශ්වාසයේ දැනුණු අතර ආශ්වාසය ප්‍රාශ්වාසය ඊටම කෙටි වී ඉක්මනින් වෙන බවක් දැනුණි. දැන් ඔයගොල්ලෝ කවදාවත් කමඨා වார்த்தාවක ලියන්නේ නැහැ. අරමතරේ මතකත් නැහැ මොකද්ද? මේ හොඳට වැදගත් පොයින්ට් එකක් තියෙන මෙතන. හුස්ම නොදෙනී කියලා ආයි දැනෙනවනේ. නේද? ඒ දැනීම ආරම්භ වුණේ මුලින්ම ආස්වාසෙන්ද ප්‍රාස්වාසෙන්ද කියලා මතකද අඩුම තරම. කවදාවත් ඔයක දන්නේ නැහැ. මතකත් නැහැ. සිහිය පිහිටවලවත් නැහැ. කොච්චර සිහියක් තියෙන්න ඕනද? උස්ම නොදෙනේ කියලා ආයි දැනුනේ ආස්වාසෙන්ද ප්‍රාස්වාසෙන්ද කියලා කියන වார்த்தාවකට දාන්න. වார்த்தාවකට දාන තරම් මතක හිටින්නේ. උලංග කිසිම කමටහන් වර්තාවක් මේ දැන් භාවනා කරන අයගේ කිසිම කමටහන් වර්තාවක් මම දැකලා නැහැ. හුස්ම නොදෙනේ කියලා මට දැනුනේ ආස්වාසයෙන් තමයි මුලින්ම. ඕගොල්ලෝ ලියන්න ඕනට ගිහිලා ඕන හුස්ම දැනුණා කියලා දානවා. නේද? කිසි කෙනෙක් දාන්නේ නැහැ මට හුස්ම නොදෙනේ කියලා නැවත දැනුනේ ආස්වාසයෙන්. දැන් ප්‍රාස්වාසයෙන් තමයි ස්ටාර්ට් එක ගත්තේ. ආරම්භ. දැන් බලන්න කොයිතරම් 100ක් යොදවලා තියෙනවද? ඒ යොදවපු සිහිය කොච්චර මතක තබාගෙන තියෙනවද? දැන් ඔයගොල්ලෝ මේ වාර්තා කියවන්නේ නැතිනේ. අරෝෂාක. මේ වටහාගත්තේ නැහැ නේද මේ තියෙන කාරණා. <laughs> එක පාරක් ඔය මාතර ඥාරාම හාමුදුරු මං කලින් කිව්වත් දන්නේ අර ඔය මේ මීත්‍රිගල තියෙන අර ටාං ටාං ගන්න ඔරලෝසුව මං කිව්වද ඒකද? කිව්වේ නැද්ද? ඥාරාම හාමුදුරන්ගේ ධර්මදේශනා තියෙන මම දැන් 52ක් හරි 58ක් හරි තියෙනවා. එකක තියෙනවා අර හරියටමයි ටාං ටාං ගාලා වදිනකොටම ඥානමාවන්තර ධර්මදේශන නතර කරනවා. ඒක ඉවර වෙනකොටම ධර්මදේශනා පටන් ගන්නවා. මම හිතන්නේ කවුරුවත් ඒකට අවධානය යොමු කරන්නේ කියලා. ඒ ගාන්ටාරේ වදින සද්දේ කියන්නේ ඉලාම් එකට අපි කියන 9ට 9ක් වදිනවනේ 8ට 8ක් වදිනවා. අන්තිම එක වදිනකොටම ධර්ම දේශනාව පටන් ගන්න නම් මොකද කරන්න ඕනේ? වැදුනොත් කරන්න ඕනේ. අපි කවදාවත් ඔය වගේ ලාම්හයක් වදිනකොට උග ගණන් කරනවා. බණක් කියනකොට. හාමුදුරුවෝ අහයි තා වදිනවත් දන්නේ නැහැ නේද පොඩ්ඩක් කියනවා. අදින් හාමුදුරුවෝ නම් එහෙම තමයි කියන්නේ. බීලුකුත් කරලා මේක ඉවර වෙන්නේ නැහැ නේද? කියලා අහනවා. ටාන් ටාන් ගන්න. ඥානහාමුදුර ඒකත් ගණන් කරලා නවවෙනි එක වැදිනකොටම ධර්මදේශන පටන් ගන්නවා. ඒක මම හරියටම ඒක මම දැක්කා. ඒක දැන් 100 පවත්නවා කියන්නේ ඒක. ඔයගොල්ලන්ට එහෙම 100 පැවැත්වීමක් නැහැ. ඔහේ ඉන්නවා ඉතින්. උඩ බලන්න. ඒ දේශ බලා සිටින විට ටික මොහොතකින් ප්‍රාශ්වාසය දැනුන අතර ආශ්වාසය ආශ්වාස ප්‍රාශ්වාස ඊටාම කෙටි වී ඉක්මනින් වෙන බවක්. ඉක්මනින් වෙන බවක් කියන්නේ මොකද්ද? ළඟ ළඟ. ආස්වාස ප්‍රාස්වාසයේ ළඟ ළඟ වෙන. ළඟ ළඟ හැරෙනවා කියන්නේ ඕක තව කෙටි වෙනවා තව ස්පන්දන ආකාරයෙන් දැනෙනවා ආස්වාස ප්‍රාස්වාස. අපි කියන්නේ කෙටි උස්ම වැටෙනවා කියන්නේ ළඟ ළඟ වැටෙනවා. ඉක්මනින් වෙන බවක් දැනුනේ. ඔන්න තියෙන ඊළඟ එක තමයි වැදගත්ම. එය වෙහෙස කර ගතියක්සේ දැනුණු අතර එය දුකක් ලෙස දැනුණා. හරිද? දැන් ඔතෙන්දී භාවනා යෝගය දැන් බලන්න මෙයාට හොඳ අර චින්තාමය ඥානයක් තියෙනවා. ඔයගලන්ට නම් මේක අත්‍යන්ත අනිවාර්යෙන් අනා ගන්න. <laughs> ඇයි දැන් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ? නෑ හරියට මොනිටර් කරලා තියෙනවා. හිත තැම්පත් වෙනවද? හිත වෙහෙසටපත් වෙනවද? සහජ නුවණක් තියෙන දක්ෂ භාවනා යෝගාචරයෙක්. උපදේශ දෙන්න කලින් හිත වේසටපත් වෙන දෙයක් භාවනායේදී වෙනව නම් එයා ඒ අරමුණ අතහැරලා දාන්න. දාන්න ඕන. භාවනා කර්මස්ථානේ උනත් අතාරින්න. හිත වේසටපත් වෙලා නොසන්සුන්තාවයටපත් වෙනවා. තේරුණාද කියන්නේ? ආනාපානෙට හිත යොදවලා හරි හිත නොසන්සුන් වෙනවනම් වෙහෙස කර තත්ත්වයකටපත් වෙන. දැන් මොකද මේක වෙහෙස කර තත්ත්වයකටපත් වෙන්නේ ඇයි? ළඟ ළඟ බලන්න ඕන. තේරෙනවද? උස්ම ළඟ ළඟ බලන එක හරි වෙහෙසක්. හිත තැම්පත් වෙන්නේ අන්න එතකොට මොකද යෝගාචරය කරන්න ඕන? උස්ම එකින් එක බලන එක නතර කරනවා. හුස්ම එකින් එක බලන එක නතර කරලා සමත්ත හුස්ම දිහා බලන්නේ මෙච්චර. ආනාපානෙ වෙන් කරන්න යන්නේ ඒක උපදේශ නැතුව යෝගාචරයක් කරනවා කියන්නේ ඒක විශාල ප්‍රඥාවක් තියෙන යෝගාචරයක් වෙන්නේ. සහජ ප්‍රඥා හොඳටම තියෙනවා. ඔන්න ඊළඟට කියනවා. එසේ අරමුණ දෙස බලා සිටින විට දැන් අරමුණ තමයි බලන්නේ. ආස්වාස් ප්‍රාස්වාසය වෙන වෙනම ග්‍රහණය කරන්න යන්නේ නැහැ. මොකද ග්‍රහණය කරපු ගමන් හිත වේසටපත්. ටක් ගාලා ට්‍රැක් එක මාරු කරගන්න. දැන් හැමතිස්සෙම හිත තැම්පත් වෙනවද? භාවනා අරමුණට හිත යොදනකොට භාවනා අරමුණ දැනගන්න ඕන. හිත ක්‍රමානුකූලව තැම්පත් වෙනවද? හිත ඇවිස්සෙනවද? හිත ඇවිස්සෙච්ච ගමන් පස්සක්දී නැති වෙනවා. එතකොට හරි අමාරුයි භාවනා කරන්න එපා වෙනවා. ටිකක් වෙලා ගියාම භාවනා කරන්න එපා වෙනවා. හන්දිරි දෙනවා, අර කර ඉදෙනවා, මේක ඉදෙනවා කියලා නතර කරන්නේ ඒක අර. වෙහසක් ඇති වෙන බව. ඒක හරියට මේන්ටේන් කරගන්න යෝගාචරයට පුළුවන් වෙනවා. බලන්න කොච්චර දෙයක් තියෙනද මේ වර්තාවලනේ. එසේ අරමුණ දෙස බලා සිටින විට හුස්ම සියුම් වී ගොස් නැවතුණු අතර ඒ දෙසම බලා සිටීම තේරණ හුස්ම කියලා කියන්නේ දැන් ආස්වාද ප්‍රාස්වාද කතාවක් දාන්න යන්නේ මොකද යා සමස්ත සමස්ත හුස්ම දිහා තමයි බලන්නේ අන්න එතකොට දාන ගානට ලස්සන්ට එවිට සිත තැම්පත් වී ඇති බව දැනුණු අතර සැපසහගත බවක් දැනේ දැන් මෙයා මෙතනදී අර කලින් වගේ ආස්වාස ප්‍රාස්වාස එකින් එකට බලන්න ගියා නම් ඔය සැපසහගත බවක් ඇති වෙනවද? සැපසහගත බව. ඒකේ උත්සාහගත බවක් එන්නේ. භාවනාව එපා කරන ස්වභාවයකට එන්නේ. ටක් ගාලා ට්‍රැක් එක දක්ෂ නුවණ සහජ ප්‍රඥාව තියෙන කෙනා ටක් ගාලා ට්‍රැක් එක මාරු කරනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ මේ වර්තා කියවුවට ගත්තද මේ අයිඩියා මේවා තේරුණාද? එසේ සිටින විට අන්න එතකොට දානවයි. නැවත ප්‍රාස්වාසය ප්‍රකට වේවි. දැන් බලන්නේ තැම්පත් තැම්පත් හිතෙන් බලන්නේ. තැම්පත් හිතෙන් බලන්න පුළුවන්. නැවත අරමුණට සිත යොමු කළේ. ටිකකින් කොන්දේ වේදනාව පිටපුරා දැනුණු අතර ලක්ෂයක් අරමුණු කිරීමට නොහැකියි. දැන් සමහර වේදනා තියෙනවා ලක්ෂයක් අරමුණු කරන්න පුළුවන් බැරි වේදනාවක් තියෙනවා. යම්කිසි ප්‍රදේශයක වේදනාව පැතිරලා තියෙනවා. වේදනා රාශියක් ලෙස මෙනෙහි කළ විට වේදනාව නොදෙනී ගියේ. එයා ඒක වේදනාව මෙනෙහි කරලා තියෙනවා. එළාම මේක වැදුන නිසා පුණ්‍ය නමතන කර භාවනාව නතර කරනවා කියලා දෙවෙනි වාර්තාව ඉවර වෙනවා. අපි අද තුන්වෙනි එකේ නතර කරමු. ගොඩක් තියෙනවා. ඒතර තුන්වෙනි කමඨා වார்த்தාව පැයක් කරලා දෙනවා. පස්වෙනි මාසේ 10 වෙනි. පූර්වකෘති කිරීමෙන් අනුතරව හිස සිට පාදයේ දක්වා සිත යොමු කර කොන්ද කෙලින් සිටින ආකාරයත් පාද පොළොවට ස්පර්ශව පවතින ආකාරයත් දැක මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යයි අරමුණු කර හුස්ම රැල්ලට සිත යොමු කලෙමි. ආස්වාසය වම් නාසිකාග්‍රයෙන් ඇතුල් බිත්තියට දැනුණු අතර ප්‍රාශ්වාසයේ නාසිකාග්‍රය වම් පැත්තේ ඇතුල් පැත්තේ මුලට දැනුනි. ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ උණුසුම්ම දැනුනි. නාස් කුහරය තුලද උණුසුම් භාවයක් හා සියුම් දැවිල්ලක් දැනුනි. මුලදී ආශ්වාසය දීර්ඝ ලෙස දැනුණු අතර ප්‍රාශ්වාසයේද දීර්ඝ ලෙස දැනුනි. ටික මොහොතකින් ආශ්වාසය දීර්ඝ ලෙසද ප්‍රාස්වාසය කෙටිවත් දැනුණු අතර පසු ආස්වාස ප්‍රාස්වාස අතර ආස්වාසය ප්‍රාස්වාසය කෙටි වෙන බව දැනුනි. එවිට නාසය ඉදිරි පිට හට විරෝපී වී දිය වී යන්නක් මෙන් දැනුනි. ඒ කියන්නේ මොකද්ද? කය ආපෝ ධාතු සම්භාවය. මේක අඳුරගත්ත බව පේන්න නෑ වන්තන්. නැවත අරමුණට පැමිණ හුස්ම රැල්ලට හිත යොමු කලින් ප්‍රාශ්වාසයේ කෙටිව දැනුනි. පසු ආශ්වාසයේද කෙටිව දැනුනි. පසුව හුස්ම කෙටි වෙන බවත් ටිකකින් එය සියුම් වත් දැනුනි. සිතවිලිද වරින් වර පැමිණියද ඒවා භාවනාවට බාධාවක් නොවුනි. බාධාක් නොවුනි කියන්නේ මොකද්ද? භාව ඒ කියන්නේ සිත භාවන අරමුණු එක ගිහිල්ලා නැහැ කියන්නේ. ඇතම් සිතවිලි ඇතම් ඒවා සිතවිල්ලක් ලෙස මෙනෙහි කළ විට නැති වෙයි ගියේ. ඒ කියන්නේ සමහර ඒවා ඔස්සේ හිත ගිහිල්ලා තියෙනවා. තුන්වෙනි කමටහම වර්තාවයි. එතකොට හිතවිලි එක හිත යනවනේ. යෝගාචරය. ඉන්පසු නැවතත් ආස්වාසය හා ප්‍රාස්වාසය කෙටි වෙන බව දැනුනි. පසුව නැවතත් ආස්වාසයේ දීර්ඝ ලෙස ප්‍රාස්වාසයේ කෙටිවත් දැනුනි. නැවත ආස්වාසය ප්‍රාස්වාසයේ කෙටි වෙන කෙටි වේගෙන ගොස් සිම් වී ගියේය. නැවතත් ආස්වාසය ප්‍රාස්වාසය කෙටිව දැනුනි. මේ ආකාරයෙන්ම භාවනා කාලය පුරාම ඒකාකාරී සිදුවීමක් උනාවෙන් දැනුනි. භාවනා අතරතුර කොන්දේ වේදනාවක් දැනුණු අතර එය වේදනාවක් ලෙස මෙනෙහි කළ විට නැති වී ගියේ. කියලා තමයි යාගේ තුන්වෙනි කමටා වார்த்தාව සඳහන් වෙන්නේ. එතකොට තුන්වෙනි කමටා වார்த்தාවේ උත්තර දීලා දෙන කයි කොටස් දීවි යන විට එය ආප ධාතු ලෙස වටහා ගන්න සතරමා ධාතුන් විවිධාකාරයෙන් ප්‍රකට වෙයි. ඒ අනුව සතිය පවත්වා ගන්න. ආනාපාන විස්තර බොහොමයක් හොඳින් අත්දැක ඇත. තවදුරටත් විස්තර ඇතිව දකගත යුතුයි. හුස්ම පිළිබඳව විස්තර වශයෙන් දැක ගන්නා විට හුස්ම පිළිබඳව විස්තර වශයෙන් දැක ගන්නා විට සිත හුස්මේ ඒකාග්‍ර වන ආකාරය දැක ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මෙයා දැන් ඊළඟට උපදේශ වශයෙන් මෙයාට දෙන්න ඕන මානස ක්‍රමානුකූලව ඒකාග්‍ර වෙනවා කියන එකට අවශ්‍ය උපදේශ ලබා දෙන්න ඕන. එමෙ නැත්තම් එයා දීර්ඝ හැමතිස්සෙම අර භාවනා අරමුණේ විස්තර කරනවා. ආනාපානේ වෙන් කර කර ඒක බල බල තමයි ඉන්නේ කියන්නේ. උපදේශ නොලැබුණොත් යෝගාචරය යන්නේ මේ විදිහට. උපදේශ ලැබුණා ගමන් යන්නේ කොහොමද කියලා අපි ඊළඟට ඊළඟ දවසේ බලමු. උනාහරි දැනගන්න තියනවද? යෝගාවචරයින්ට මොන හරි දැනගන්න තියනවද? මොනවත් නැහැ. ඔක්කොම හරි. අවසරයි සනස. සනසර මේ පහුගිය දිනවල භාවනා කරනකොට සාමාන්‍යයෙන් අර වහන්සේ උපදෙස් දීපු පරිදි අර පස්සදි ස්වභාවය පිළිබඳව අවබෝධයක් ඇතුව ඒ පිළිබඳ අවධානයෙන් වැඩිපුර කටයුතු කළා සනාස මේ සක්මන කරන එක මේ දිනවල ටිකක් වැඩිපුර හොඳින් කියන්නේ සනාස සක්මන් කරනකොට ඉක්මනටම සිත තැම්පත් වෙලා අර පාදිස්පර්ශයට හිත යෙදවිලා සිතුවිලි අඩු වෙලා සක්මන කෙරෙනවා ස්වාමීන් වහන්සේ. ටික වෙලාවකින් සාමාන්‍ය විදිහට ඉස්සර එහෙම තිබුණේ නැහැ කාලයක් යනකම සාංශ මේ සතියකින් නම් වගේ තමයි සාංශ එහෙම දැනෙන්නේ මේ ටික වෙලාවකින්ම අර පාදස්පර්ශය බලන එක නිකන් කරදරයක් වගේ ඒක නිකන් ප්‍රසද්දයයි tempat ගතියයි එක්ක ඉබේම අර මුළු සක්මනම දැක ගන්න ස්වභාවයට හිත යනවා සාංශ ඊට පස්සේ ආයි අර පාදස්පර්ශය බලන්න හදිසි හරි හිත ගියොත් ඒක අර ජියර් එකක් ෆස්ට් එකට දැම්ම වගේ සෙකන්ඩ් එකෙන් ෆස්ට් එකට වටනවා වගේ නිකන් අපහසුකින් වගේ තමයි සන්නන් සේක මේ ස්පර්ශය ආයි බලනකොට මොකක් කරන්න කියන්න ආයි ස්පර්ශය බැලුවා සන්නස මේ ඇත්තට මේක ඒ කියන්නේ මුළු සක්මන දැක්කට පස්සේ එහෙමයි සාරස ඒක ඒකටම හිත ඉබේම සමහර වෙලාවට සාරන සිතුවිල්ලක් වගේ එහෙම මුළු සක්මන එන වෙලාවෙත් සිතුවිලි සමහරට එන අවස්ථා තියෙනවා සාරස හැබැයි සිතුවිලි ඔස්සේ යනවා අඩුයි ගොඩක් ස්වාමීන් මුළු සක්මනම මුළු සක්මනම ප්‍රකට වුණාට පස්සේ තමන් අදිෂ්ඨාන කරන්න ඕන ආයේ පාදිස්පර්ශ බලන්නේ නැහැ මුළු සක්මනම දැන් වැටහිලා තියෙන්නේ ඉතින් මුළු සක්මනම දැනග දැනගන්නව දැනුවත් භාවය තමයි පාත් ඒක අර හොඳට අද වර්තාව දාගෙන මංජුලා මංජුලා ඉන්නවද මංජුලා කියලා කෙනෙක් මම දැක්ක සක්මන ගැන හොඳ වර්තාවක් දාලා දෙනවා එයාගේ භාවනා අධ්‍යක්ෂකම හොඳට තෝරන. කාට හරි කියවන්න පුළුවන් දෙයක්. මංජුලානේ. බුද්දද? ටැබ් එක නෑ මිතන්. තුලානි මංජුලා නේද සෝනස්. ඔව් ඒ වார்த்தාව කියවන්නකෝ. අද නෑ. අද දවස මාරු නෑනේ. ඒ තියෙනනේ දර නිින්ද යනවා වගේ එතන අන්නේ හරි කිව්වනම් අන්ති. මං කියවන ස්වාමීන් වහන්සේන. ඔව් කියන්නේ. අ මැද හරි වෙනම් කියවන්න නේද ස්වාමීන් වහන්සේන. සිත හොඳින් පාද සිත හොඳින් පාද ස්පර්ශය කෙරෙහි සතිමත්ය. සිතවිලි පැමිණිමුත් ඒවා මෙනෙහි කර බැහැර කළෙමි. නැවත ස්පර්ශය අරමුණු කළෙමි. ආරම්භයේදී සක්මන කරන විට පාද බරට දැනුණු අතර ක්‍රමයෙන් සැහැල්ලු ලෙස සක්මන සිදුවිය. සක්මන් වාර කිහිපයකට පසු පාදවල එසවීම, ගෙන යෑම සහ පාදය පහත් කර තැබීම ප්‍රකට විය. වම් පාදයේ යම්තම් එසවෙන අතර දකුණු පාදය හොඳින් එසවේ. ඉන් අනතුරුව මුළු සක්මනම දැකගත හැකි විය. පාද පාද ස්පර්ශය නොබලා සක්මන කෙරෙහි සතිමත් වීමි. එය පාලනයකින් තොරව සිදුවේ. සක්මන් වේගයද පෙරට වඩා වැඩිය. පොළවේ රළු බව පොඩකින් පොඩකින් සක්මනේ වේගය මුළු සක්මන දැකගත්තට පස්සේ සක්මනේ වේගය වැඩි වුණා කියලා තියෙනව නේද? එහෙමයි. ඒකෙන් මොකද්ද කියන්නේ? අර්ථය මොකද්ද ඒකෙන්? කාර්ද කියන්න බුණ. මුළු සක්මනම ඔටෝමැටිකලි යන අවස්ථාවනෝ නේද? එතන ඒකනේ. එතකොට එතනදී සක්මනේ වේගය වැඩි වුණා කියලා කියන්නේ මොකද? ඒකද හේතුව? කාටද කියන්න බුණා? සමජාට කියන්න කාටද කියන්න? ශරීරය සැහැල්ලු විය. නෑ නෑ. තමන්ගේ පාලනයෙන් තොර වෙන. ඈ? තම තමන් පාලනය කරන්න එක කෙනෙක් නෙමෙයි යවිදින්නේ කියලා. ආයාසයෙන් තොරව යනවා. ඔතන ඔතන මේ මේ ෆිසික්ස් තියෙන අතරම බුදුදහම නෙමෙයි. භෞතික විද්‍යාව න්‍යායයක් තියෙන. සතිය නිසා සන්නස. නෑ නෑ. සක්මනේ වේගය වැඩි වෙලා නැති. නේද? වැඩුණා කියලා නේ තියෙන්නේ කවුද මේ? එහෙමයි ස්වාමීනි. ඔව් වැඩුණානේ. ඉතින් ඒකේ මොකද්ද කියන්නේ? ටක් ගාලා කියන ටක් ගාලා උළුවට එන උත්තරේ. එන්ඩ් ඕන. ගුරුත්වාකර්ෂණය අඩු කරලා අර වෙලා ඒ කියන්නේ තමන්ගේ ආකර්ෂණය තමයි <laughs> කවුද දන්න කෙනෙක් නැද්ද ඒවර කුළුණු ඉන්නවද නෑ යන්නේ නෑ දොස්තරවරන් නැන්ද දොස්තරවරන්ද බෙහෙත් දෙන්න ගියලා ඔටෝමැටිකලි යන සක්මන යන ගත්තර පස්සේ වේගය වැඩුණා කියලා කියන්නේ ආ ඊට කලින් හිමින් ගිහින් තින් හිතාමතා ඉතින් හෙමින් හෙමින් එක එක එක එක පියවරවල බල බල කියන්නේ ඒ නැචරල් ස්පීඩ් එකට වැඩිය හිතාමතා හෙමින් ගිහිලා තියෙනවා. එතකොට ඔටෝමැටිකලි මූඩ් එකට ආවට පස්සේ ඔටෝ මූඩ් එකට ආවට පස්සේ ඒක තමයි හරිම වේගය. ඒ වේගය අර කලින් වේගයට වඩා වැඩි. ඒ කියන්නේ කලින් යා හිමින් ගිහින් තියෙන්නේ. ඒක යන්න ඕන වේගයට වඩා හිමින්. ඒ ඒකේ කවත්ත බලන්න ඕන නිසා හිමින් හිමින්. දැන් සමහර ඒවා තියෙනවා හයියෙන් යනවා ඔය ඔටෝ මූඩ් එකට ආවට පස්සේ හිමින් යනවා. ඒ කියන්නේ අපි ආරම්භයේදී වේගෙන් ගියන්නේ. ඒකයි මම කියන්නේ මොකද්ද ඒ වෙලාවට මම දෙන උපදේශය. සක්මනේ වේගය කන්ට්‍රෝල් කරන්න යන්න එපා කියලා මම කියන අහල් තියෙනව නේද වර්තාවල දාන්න. සක්මනේ වේගය සක්මනටම තීරණය කරන්න ඉන්න. ඒ කියන්නේ අඩුම තරමේ අපි සක්මනේ වේගයටවත් චේතනා පාලන කරන්න හොඳ නැහැ. ඒක අර සෝණ හාමුදුරුවන් අර වීරය වැඩි වුණා කියනවනේ සක්මනේදී අර නේද කකුල එලේනකම් එහෙමයි ඒ කියන්නේ චේතනා පහල කර කර වීරය යොදවද බලන්න යන යනකොට හිත නොසන්සුන් වෙලා සමාධිය එන්නේ නැහැ වීරය අඩු කරාට පස්සේ තමයි ඒ කියන්නේ සක්මන අර මම ඉඳලා සක්මන කරේ තියන් යන්නේ බුදුහාමුදුරුවෝ සක්මන කරේ තියන හපන බිමින් තීබංග සක්මන බිමින් <laughs> තීම රහත් වෙනවා ඒක. ඒතර තව මොනවාරි තියෙනවද එතන කියන්නේ? ආ තව ටිකක් තියෙනවා. තව චුට්ටක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පොළවේ රළු බව සහ පාදයේ රළු බව එකක්සේ දැනේ. සිත නින්දකට මෙන් ස්වභාවයක් වත් සක්මන નિરાස નિરાයාසයෙන් සිදුවේ. අන්න එක තමයි වැදගත්. පොඩ්ඩක් ඉන්න. දැන් අර පොළවේ රළු ගතියයි කකුලේ රළු ගතිය එකක් වගේ දැනනවනේ. තොර අභිධර්මයේ අපි ඕක පැහැදිලි කරන්නේ කොහොමද? ආධ්‍යාත්මික පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් දෙකම එකක් විදිහට වැටෙනකොට තමයි මේක යටිපතුලද පොළවද කියලා වෙන් කරගන්න බැරි වෙනවා. තත්ත්වයකට එනවා. ඒක භාවනාවේ හොඳ ලොකු දියුණුවක්. අර සමහර වෙලාවට තියෙන හිත අවකාශයට ගියාම කය සීමාව බොඳ වෙලා ගිහිල්ලා මේක කයද නැත්නම් අවකාශ ධාතුවද? කාය ධාතුවද අවකාශ ධාතුවද කියලා වෙන් කරගන්න බැහැ. ඊළඟට තියෙන්නේ මොකද්ද සමාධියට ආවා කියන එකනේ. අන්තිමට නින්දට සිත නින්දක් මෙන් ස්වභාවයක්වත් සක්මන નિરાසයෙන් සිදුවේ. අන්න අන්න අන්න ඉතරින් යද්දකීමේ පස්සේ තමයි සමාධිය ආරම්භ වෙන්නේ. ඒකාග්‍රතාවයෙන් මනස සමාධිය ආරම්භ වෙනවා අන්න එතනින් පස්සේ. කවුරුවත් ඔතෙන්ට එනකන් සක්මන කරන්නේ මොකක් හරි එකක් දාලා එක ස්පර්ශය බලන්න යනවා. නැත්නම් පොළවේ රළු ගතිය බලන්න යනවා මොකක් හරි ගල්ලන එකක්. බලන්න යනවා. ඉතින් අර සක්මනේදී හරි අමාරුව දැන්ට එන්නත් අමාරුව ඕක පාත්තන්නත් අමාරුව මොකද අර ෆිසිකලි කරන වැඩක්නේ. හ්ම්. පරයන්ක භාවනාවේදී එහෙම වෙන්නේ නැහැ. පරයන්ක භාවනාව දැන්ට ඉක්මනට එන්න පුළුවන් සක්මනේදී සමාධිය ගන්න අමාරුයි. සක්මනේ පරයන්කේ තියෙන වෙනස ඒකයි. අමතක වෙනවනේ ලියා ගන්න. පරයන්කේදී සක්මන ගන්න ලේසි. පාත්තන්න අමාරුයි. සක්මන් සමාධිය සක්මනේදී සමාධිය ගන්නව අරු ගත්තොත් එහෙම ආයි ඉතින් අර කොටිවත් ගල් ගත්තා වගේ එදිනෙදා වැඩ කරන්න යනකොටත් ඕක එනවා. සක්මන නිකම්ම ප්‍රකට වෙනවා නිකන් ඇවිදගෙන යනකොට උනත් ඒක ස්ථාවරව තියෙනවා. සක්මන නතර කරත් තියෙනවා. පරයන්කේ නැගිට ගාම සමාධිය ඉවරයි. සමාධියක් හිටින්නේ නැහැ නේ. දියුණු යෝගාචරයට පරයන්ග සක්මන කියලා වෙනසක් නැහැ. දෙකේම සමාධිය හිටිනවා. භාවනා නතර කරන්න. නමුත් සාමාන්‍යයෙන් පරයන්ග භාවනා අපි නැකිට ගමන් ඉතින් සමාධිය වෙන්නේ. සක්මන එහෙම වෙන්නේ නැහැ. සක්මන නතර කරලා වෙන වැඩක් කරන්න යන්නකෝ ආයි. අරගෙන දැන් දැනෙනවා. සක්මන එනවා. පොඩි වර්ගත් වගේ එන ඉන්නකට. නමුත් ඒක උපයන්න අමාරුයි. සක්මන. ආ දොස්තර මාත්‍යර තේරවන්නේ ධාරණේද? වැදේද? ඒකේ ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේ කිව්ව විදිහටම මේ සක්මන දිගටම එහෙම කියනකොට ස්වාමීන් වහන්සේ පාද ස්පර්ශය අඩුවෙන් දැනිලා අර මට ඒත් අද ඊයේ සක්මනේදී මතක් වුණා ඔබ වහන්සේ ගිය සතියේ කිව්වා ගැර මේ ප්ලේන් එකේ රෝද ඇතුළට දාගෙන උඩට ගන්නවා වගේ අර යටිකය දැනෙන ස්වභාවය අඩු වෙලා ඇත්තටම සැහැල්ලුවක් එනවා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ අර මේ ඔසවනවා ගෙනියනවා තබනවා වගේ එහෙම වෙන් කරලා බලන එකත් හරි බාධාවක් වශයෙන් දැනනවා නිකම්ම දැනන ස්වභාවයෙන්ම බලන්න නෑ ඔසවනවා ඔසවනවා ගෙනියන තබන එක ඔටෝමැටිකලි ඉන්නවනේ එහි සංස්කෘතික කරන්නේ නෝ මොනවත් බලන්න යන්න එපා ඒක ඉබේ ස්පර්ශය විතරයි බලන්නේ වාහනේ ස්ටාර්ට් එකේදී විතරයි සෙල් ස්ටාර්ට් ගහන්නේ ආයේ වාහනේ යනකම සෙල් ස්ටාර්ට් ගහන්න ගියොත් මෝටරේ අතන වීල් එක පැටලෙලා කැඩලා යනවා කියන්නේ අනවශ්‍යලා අතුත්තාලා මට තියෙන ගැටලුව සනස දැන් පාරයන්කේදී වඩා සක්මනේදී ආරම්භ කළ ටික වෙලාවකින්ම ලොකු ඒ කියන්නේ සාමාන්‍යයෙන් පස්සද්ධියක් ප්‍රීතියක් එක්ක සුඛයක් දැනিলা දිගටම සක්මන කරන්න හිතෙනවා සනස. ඒක දෛනික ජීවිතේත් ඇවිදිනකොට සමහරට වෙන වැඩක් කරනකොට වාහනේ යනකොට වගේ අර ස්පර්ශයට හිත යොදනකොටම දැනෙනවා සනස මේ පහුගිය සති දෙක තුල වගේ සානස මේ පර්යංකේදී සිතුවිලි නම් එන ස්වභාවය අඩුයි සානස අර ගිය සතිය වහන්සේ පැහැදිලි කළා වගේ يعني සිත තැම්පත් වෙනවා සානස නිශ්චල බවක් ඇති වෙනවා ඒ අතරේ දැන් ආනාපාන සතිය ආරමුණ ඉඳලා හුස්මත් සියුම් වෙලා යනවා සානස නමුත් අර නිද්‍රාශීලී ගතියට එක්ක එනවා සානස ඒ හින්දා මම දැන් සක්මන වැඩි කරලා පරයන්ක විතර කඩු වුණා සානස කාලපරාසය පස්සදි ස්වභාවය අඩුයි ස්වාමීන් සාපේක්ෂව මුලදී ඇති වෙලා ඉක්වායි නැති වෙලා යනවා සක්මන කරලා පරයන්ක කරනපන් තමයි හොඳයි. එහෙම තමයි ස්වාමීන් ගොඩක් වෙලාවට කෙරෙන්නේ සමහර විට කාලේ මදි වුණොත් විනාඩි 5ක් 10ක්වත් සක්මන් කරලා සිත තැම්පත් වුණාම තමයි ස්වාමීන් උත්සාහ කරන්නේ පරයන්ක භාවනාවට. මට ඒක අර මේ සක්මන දැන් වැඩිපුර හොඳට කෙරෙන හින්දා මම වැඩිපුර මේ පැත්තට හැකියම් වෙලාවෙම අවධානය දිනන ස්වාමීන් වහන්සේ පාරයන්කිට කරනවා. ගොඩක් වෙලාවට අර එක මට්ටමක ස්ථාවරව ඉන්න මිසක් එතනින් පොඩ්ඩක් මට හිතෙනවා මේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා ඒක මට හිතා ගන්න අමාරුයි සාමාන්‍යයෙන් එතන. ලොකුවට දෛනික ජීවිතේ එහෙම අර කේන්ති ගන්න ගැටෙන දේවල් උනේ නැහැ සාමාන්‍යයෙන්. අඩුපාඩු මොකද්ද කිව්වේ? සනසර මේ පරයන්කේදී යම් මට්ටමකද කියන්නේ හුස්ම සියුම් වෙනවා නොදැනී යනවා ආයි සියුම් හුස්ම දැනෙනවා ඒ අතර සමහර අර උභාසිකෙන් මම සති දෙකකට කලින් උපදේශ ගත්තා නිද්‍රාශීලී ස්වභාවයට වැටෙන තත්ත්වයක් තාමත් ඇති වෙනවා සානස සමහර වෙලාවට නමුත් අර ප්‍රීති සුඛ ස්වභාවයේ පස්සාරි ස්වභාවයේ සක්මණ සාපේක්ෂව අඩුයි සානස පරයන්කේදී ඒක මම හොයනවත් නෙවෙයි සානස නමුත් අර පරයන්කයට වඩා සක්මන නම් නවත්තන්න හිතෙන්නේ නැතුව දිගටම කරගෙනම යන්න හිතෙනවා මේ ප්‍රීතිය ප්‍රීතියක් එන්නේ නැහැ නේ මේ නිදිමතක් එනකොට. නින්දට ප්‍රීතියට ප්‍රතිවිරුද්ධ කරන්නේ නින්ද කියන්නේ. ඉතින් අර හිතේ අර කෙලස් ටික ටික අඩු වෙලා යන එක පිළිබඳව වීරියක් හිතේ ප්‍රීතියක් හට ගන්නකොට නිදිමත නැති වෙලා යනවා. يعني භාවනා කරේ හිත සතුටටපත් වෙන්නේ නැති අවස්ථාවල තමයි නිින්ද නිින්ද යන්නේ ඉතින්. අපි දැන් ටීවී එක බලනකොට උනත් වැඩ කරන දේක් බලන් ඉන්නකොට නිින්ද යනවනේ ඒ වගේ. උනත් දුක් නැති වෙනවා. ඡන්දය චිත්තය වීරය සතරිදිපාද ක්‍රියාත්මක වෙන්න. ඉමන්සා නුවණින් දැක ගන්න. යමත්තක් තේනවා ඡන්දයක් තේනවා. මේ දෙක කරන්න ඕන කියන චිත්තය හිත මම මේක කරනවා කියන චිත්තේ ක්‍රියාත්මක වෙන අදිෂ්ඨානේ තේරුණේ තේරුණා හොඳ නේද තේරුණා සර් තේරුණා සර් තව කාට හරි තියෙනවද උපදෙස් දෙන්න ගන්න අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ පාරේ ඇවිදිනකොට මේ බබාලා ඉස්කෝලේ ගෙනියනකොට ස්වාමීන් වහන්සේ මේ පාද ස්පර්ශය බැලුවට අර එහෙම හොඳට ඊට එහාට දැනෙන්නේ නැහැ ඒ වුණාට මේ හිත යොමු කරා නිකන් નિરાයාසයෙන්ම මේ ආස්වාස ප්‍රාස්වාසයට එතකොට අද මොකද ඊට ඊට එහාට දැනෙන්නේ නැහැ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මේ පාද ස්පර්ශය විතරක් දිගට දැනෙනවා ඊට ඊට ගොඩක් සරවල් කරලා තියෙනවා මේ නිකන් එතනම තමයි පාද පාද ස්පර්ශය දැනෙනවා නෙමෙයි. පාද ස්පර්ශයට හිත යොදවන්න. එහෙමයි. එහෙමයි සමහන්. සමහන්. පාද ස්පර්ශයට හිත යොමු කරලා එතන ඒ පියවරේ ඉන්න පුළුවන්. ඊට එහාට නම් දැනුන්නේ නැහැ. ඊට පස්සේ ගිය සතියේ ඊට එහාට ඊට එහාට දැනෙන්නේ ඉතින් ස්පර්ශයට හිත යොදලා හිත ඒකාග්‍ර වෙන්න ඕනේ. ඒකාග්‍රව හිතර තමයි මුළු සක්මනම් ප්‍රකට වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙම දැනෙන්නේ නැති නිසා ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරාම නම් ගොඩාක් හිත නිශ්චල වුණා. ඒක කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? මොනව කරන වෙලාවද ඔය? ළමයි ඇවිදින වෙලාවට ස්වාමීන් වහන්සේ. ඇවිදින වෙලාවද ආශ්වාස ප්‍රාශ්වාසය කරන්න බෑ. හිත යොමු කරලා ඇවිදින පුළුවන් ටිකක් හෙමිට කරන්න පුළුවන් ඒක මොකරේ හැප්පෙන්න පුළුවන් ඉතින්. <laughs> අදින මොකරේ හැප්පෙන්න ඉතින්. හැප්පෙන්න පුළුවන්. දැන් භාවනා කරන වෙලාවේ මොකද වාහනේ රෝණ වෙලාවේදී හුස්ම රීතේදෝ ඉස්සරහා ගිහලා ඇක්සිඩන්ට් එක. නෑ ස්වාමීන් වහන්සේ මම ඇවිදින එක විතරයි කරන්නේ. රයිඩ් කිරීම නෙමෙයි. එහෙම එපා අනේ ස්වාමීන් වහන්සේ තේරුමක් නැති ගැළපෙන්නේ නැති දෙයක්. ඕ දැන් ගෙදර මොන හරි පීයෙන් වැඩක් කරන වෙලාවට හුස්මට හිතේ දුව ගාම පීයෙන් අත කපා ගන්න. ඒකයි වෙන්නේ. කරන වැඩේට නේ හිතේ යොදවන්නේ. එහෙමයි. එහෙමයි. දැනෙනවා මේ ස්වාමීන් වහන්සේ දැනෙනවා ඇවිදින එක මේ වෙනමම යනවා ස්ලෝ වෙනවා කියන්නේ ඇවිදින වේගය අඩු වෙනවා නිකන් අර වෙනම වැඩක් කියන එක තේරෙනවා එතකොට S2 තිටියාගෙන ඇවිදින්න බෑනේ අර පොඩි දුරකට මේ යොදවලා එතන බිමට එහාට යොදවලා මේ සිහියෙන් පොඩ්ඩක් ඉතින් ඒක එතකොට බාධාවක් තමයි නමුත් අර මොකද්ද? ඒ කියන්නේ සිහිය හරියට පිහිට වෙන්නේ නැති වෙද වෙන වෙන ඒවාට හිත යනවා ඉතින්. එහෙම යැවීමක් ගොඩක් කලාවට නෑ හැබැයි මේ යටි මම මමම දන්නවා බාධාවක් අර ඉස්සරහට ඇවිදගෙන කෙනෙක් හරි එනවා නම් තව පොඩි පාරක් පනින්න තියෙනවා නම් මේ මම ඒක නවත්තන්න ඕන බව දැනගෙන ඒ සිහිය විතරයි ඊට එහාට නම් හිත යන්නේ මට වෙන බාහිර සිතුවිලි එන්නේ මේ ස්පර්ශය බලන් යනවා කියන්නේ ඉතින් ඇති ඉතින් වෙන තමන් මුළු සක්මනම ප්‍රකට වෙන්න ඕන කියලා තමයි ඒක තමන් හිතාගෙන ඉන්නවා ඒකයි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක බලාපොරොත්තු වුණොත් කොහොමත් වෙන්නේ නැහැ. හා. ඒ ස්වාමීන් වහන්සේ. භාවනායේදී මොන හරි බලාපොරොත්තු වුණොත් ඒක ඉන්නේ නැහැ අනිවාර්යෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. උඩට බලාපොරොත්තු වෙන්නේ නැවා කිසිම දෙයක් භාවනායි. හරි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද එක්කෙනෙක් මම දැක්ක අර YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා දැන් අර විදර්ශනා මාර්ගය අර පළවෙනි පොත පූජා කරන එකේ වීඩියෝ එකක් තියෙනවානේ හසින්ත මහත්තයා. මේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා දානවා දැන් මේ පොත කියවොත් අනිවාර්යෙන් නිවන් දකින්න පුළුවන් ද කියලා. <laughs> මං කොහොමද කියන්නේ ඒක? ඒවල පිළිපැද්දත් පුළුවන්. නෑ ඒක තමයි භාවනා කරොත් පුළුවන් ඒදි කියලා අහලා දෙන මේ විදිහට. මං කොහොමද ඉතින් නිවන් දකින එක අපේ පාලනය යටතේ තියෙන එකක් නෙමෙයි. එහෙමයි. කරලා බලන්න කියලා මං කොයි. ඒක නිසා කරන එක තමයි වැදගත්. වෙන ඒවා වෙන්න පුළුවන්. ඒ වෙන්නේ නැත්තේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. හොඳයි තව කාට හරි ප්‍රශ්න තියෙනවද? ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. ඔව් කියන්න. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම ගොඩක් වෙලාවට සක්මන් භාවනාව කරන්නේ ඕ බන් දන්නවා එනාට දැන් ටිකක් දුර්වල තත්ත්වයක තියෙන්නේ නේ. ඕ ස්වාමීන් වහන්සේ අර පහුගියවක කරාටි ගහන්න යනවා කරාටි කරාටි පින්ති යනවා. නෑ ස්වාමීන් වහන්සේ පහුගිය දවසක සක්මනේ අර මේ මට ඒක දැනුණ හොඳටම හිත ස්වාමී වහන්සේ සිතුවිලි නැති වෙලා හිත නිකන් හිස් වුණා වගේ ඒක හරි සැහැල්ලුයි මට. හරි සැහැල්ලුවක් වුණා. ඊට පස්සේ හැබැයි ඊට පස්සෙන්ට මට පොඩි ගමනක් යන්න වුණා මේ ඒ ගමන ගිහින් ඇවිල්ලා ආයිමත් මම සක්මන කරාට මට තාමත් අර වගේ සිතේ හිස් බව මට ඒ ගමන ගමන සක්මනින් කියන ඉවරනේ. <laughs> ඒ ගමන සක්මනින් කියන ඇත්තේ. <laughs> හැබැයි එදා ගිහින් එද්දි බස් ස්ටෑන්ඩ් එකේදී මට පොඩි නියම් සිද්ධියක් වුණා ස්වාමීන් වහන්සේ මට කවදාවත් එහෙම දැනෙලා නෑ. තාත්තා තාත්තා කඩේට ගිහින් එනකම් මම දරුවා අතේ තියාගෙන හිටියේ දරුවා නිදි. එතකොට නිකන් අර මේ සක්මනේදී දැනෙච්ච හිස් බව මට ඒ මොහොතේ දැනුණා. අර ස්ටෑන්ඩ් එකේ තිබිච්ච ශබ්ද බද්ද වලින් මොනවත් බාධාවක් නැහැ. ඔය කට්ටිය ඇවිදලා ගියාට අර වෙනද දකින්න සම්පූර්ණ ඉගෙන මිනිස්සය කියන හැඟීම ආවේ නැහැ. නිකන් අර රූපයකට මෙහාට යනවා වගේ. අර එහෙම හරි ඒ කියන්නේ කට්ටිය කොච්චර හිටියත් මම තනි වෙලා හිස් වෙලා හරි. ඒ කියන්නේ තමන් නිකන් වෙනම ලෝකෙක ඉන්නේ නේ. ඔව් ඔව් ඒක හරි තැහැල්ලුවක් වගේ එහෙම එකක් දැනුණා. ඒක ඊට මං පස්සේ මොකද ප්‍රශ්නේ මොකද? ගොඩක් ප්‍රශ්නේ වෙලා මොකද? හිටියා. ආ, හ්ම්. දැන් ස්වාමීන් වහන්සේ මං අර සක්මනේදී අර උඩින් ඉඳන් අපි බලන් ඉන්න වගේ එහෙම ගතියක් දැනෙනවානේ. ඒක ඔව්. මම දෛනික ජීවිතේත් ඔය සමහර රිපීට් ඇක්ෂන් වෙනකොට මට නිකන් එහෙම ගතියක් දැනෙන අර උදාහරණයක් විතර වලන් හොදද්දි තේ හැඳි ගාද්දි පොල්ගාද රූප නාමරෝපයෙන් කියලා වගේ නේද හිතෙන් බලන්න නිකම් මම නිකන් ඒක දිහා ඇක්ෂන් එක දිහා හොඳට බලන් ඉන්න ගතිය මට දැනෙනවා එතකොට නෑ හැම වෙලාවට නිකන් ඔපරේෂන් එක ඔපරේෂන් එකක් කරන බලන් ඉන්නවා ඒ තමයි අන්න ඒ වගේ එතකොට දැන් සමහර වෙලාවට මට ඔහොම දැනෙන අවස්ථාවේදී මම මෙහෙම මගේ මූණ මං අතින් ඔය මෙහෙම පිස දැම්මත් වගේ මට දැනෙන එක මගේ මම පිහ දානවා කියන්නේ කවුරුවත් කාගවත් මෙහෙම මූණ පිහ දානකොට ඒ ස්පර්ශය මට දැනෙනවා ඒක නමුත් මම පිහිටාම ඒ හොඳයි ඉතින් බානවා. මට දැනෙන්නේ නැහැ. අර එහෙම දැනනවා. එතකොට දැන් මොකද්ද මට තේරුණේ? මොකද්ද? මං මම මෙහෙම දැන් අපි මූණම් මෙහෙම පිහිටානකොට ඒ දැනෙන ස්පර්ශනේ මට ඒ මොහොතේ දැනෙන්නේ. අර වෙනම පිටේ ඉඳන් බලන් ඉන්නකොටද? ඔව් ඔව් ඔව්. එතකොට කවුරුවත් කාගේවත් මූණක් පිහිටානකොට ඒ ස්පර්ශය මට දැනෙනවා වගේ අර එහෙම හැඟීමක්. ඒ කියන්නේ හිත එකයි වෙන් වෙලා තියෙන අවස්ථාවක් නෝ කියන්නේ. ආ ඒක නාම රූප පරිච්ඡේදයට අදාළ එකක් කියන්නේ. කොයි කමටාවත් අදාන්නේ නැහැ නේ ඔහේ ඉන්නයි. <laughs> නෑ මට අර සක්මනේදී අර පහුගිය දවස් ටිකේ මට දැනුණ සක්මන චුට්ටක් මට ආවුල් ගිහින් වගේ. ඒක හින්දා මං වාර්තා දැම්මනේ අද සක්මන. ඒක තමයි කියන්නේ. කමටා වාර්තා දිගට දාන්න ඕනේ. තනින් ඔක මොකට දාන්න මන්. දැන් ওই භාවනාත් දෙකේම හොඳ දැන් හොඳ භාවනාත් දෙකේම ලැබුණා. තමන් දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඔහේ කරන්නේ. ඉතින් අර ඒ වුණාම අර අදිෂ්ඨානය නැති වෙලා යනවා. ඒ කියන්නේ කමඨාවට දැම්මම මේක හොඳයි මේ වார்த்தාව. බාන අධ්‍යක්ීමක් කිව්වම අර එනවනේ මේක පොඩි නන්දුවා. තව එකක් ස්වාමීන් වහන්සේ මට <laughs> පර්යංකේ ගොඩක් වෙලාවට මට හරි අමාරුයි ඉන්න දවස් හතක් ඉස්සේ කියලා මම ආයි පර්යංක පාස් 10කට 5කට අර ඒ වගේ පොඩි තාලයකට සිතා වෙනවනේ මට පරයන්කට පොඩි කාලයකට පරයන්කේ සීමා වෙන්න හේතුව මොකද? එහෙනම් පුහුණු නැති හින්දා ස්වාමීන් වහන්සේ. නෑ නෑ පුහුණුව නෙයි මම අහන්නේ. දැන් තමන් විනාඩි 10කින් භාවනා නතර කරන්න හේතුව මොකද ඊට මම අහන්නේ. අනේ වන්ද කොහොමද? බාහිර බාධාවත්ද නැත්නම් එපා වෙලා නතර කරනවද මොකද්ද? මට සමහර වෙලාවට දැන් මට ටික අත් කරලා නතර වෙනවා. හරි ඒක විනාඩි 10ට දැන්ට කරනවා නම් භාවනාව ඒ විනාඩි 10ක දාන්න ඕනේ වර්තා. ඒතකොට අපි බලලා තියෙන්නේ මොකද ප්‍රශ්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ වඩා හොඳ අපි එලාම් එකක් තියාගන්න එකද මම සාමාන්‍යයෙන් එලාම් තියාගන්න නැහැ මේ නිකන් ඔය හිතෙන ඔව් භාවනාව විනාඩි 10කින් නතර වෙනවා නම් හ්ම් පැය කාලෙ විනාඩි 5ක් වැඩිපුර තියාගන්න. හ්ම් පැය කාලට නතර වෙන විනාඩි 20ක් තියාගන්න. හ්ම් හ්ම් හැමදේම වැඩිපුරෙන් තියාගන්න. ඔව්. ද පොඩ්ඩක් ඉන්න කවුද කතා කරමු පොඩ්ඩක්. හරි. Thank you. මෙහෙ පහු වැඩක් කරන්න. හොඳ අඩුපාඩුවට තව එක්කෙනෙක් කියනවා ලේම් පැටියෙකු. <laughs> හොඳනේ කියනවා. අනේ ෂෝක්. වෙලා තියෙන්නේ මේ මේ මුන් කූඩු හදලා ලේම් පැටව දාලා යනවා ඊට අපි අපි කිරි දෙන්න ඕන. උන් ඉන්නේ. ඕ <laughs> දැන්. අනේ බාව්. මහවුන් නෑ. ඕන ඕන කෙනෙක් මේ වගේ තා දෙන්නෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා. අනේ මං ආස <laughs> දැන් මේ ලොකු හාමුදුරන්ට දුන්නා මම පැය දෙකකට තියාගන්න කියලා පහමාර වෙනකන් මේක ප්‍රොජෙක්ට් <laughs> එක කරන්න ඕනේ. <laughs> ඔව් කියලා ගෙනත් දුන්නා. ඔව් අර අර තියුණු දත්නේ තියෙන්නේ දත් වලට හපරන්නේ. දැන් මම ගාවින් නම් හද නැතුව ඉන්න දැන් මුළු මේ රැයට මාත් එක තමයි නිදාගන්නේ. ඔළුව යට හැමතැනම යනවා ඉන්න කොට්ටේ යට ඉන්න මට යට දැන් එhmenan තා මොන හරි තියනවද කියන්න කාට හරි තියනවද උපදේශ ගන්න ආ සමිලහස අවසරයි ඕකේ මගේ මේ අන්තිම කමටහන් මහතාවට ඔබ වහන්සේ දීලා තිබේ උපදේශ හිත පුළුවන් තරම් අවදීන් තබාගෙන සමාධිය දිනු කරගන්න කියලා. ස්වමිනෝස මේ හිත අවදීන් තබා ගන්න කියන මේ අවස්ථාවේ මම අර නින්දත් නොනින්දත් අතර ඉන්නකොට ස්වාමීන් වහන්ස එතකොට අර ගොඩක් වෙලාවට වෙන්නේ එකපාරට හිත අවදි වුණාමනේ දැන් තේරෙන්නේ ඒ වෙලාවේ මේ අවදිමත් බව අඩුයි. ඔව් එතන එතනදී අපි අනිවාර්යයෙන්ම හිත නින්දට වැටෙනවා කියනවනේ. ඔව් ස්වාමීන් වහන්සේ. ආරම්භ වෙනවා. ඒක එතෙන්ට එන්න කලින් අපි දැනගන්න. ඒ ඒ වෙලාව දැනෙනවා ස්වාමීන් වහන්සේ. වේලසනින් දැනෙනවා. ඒ ඒ මොනට ගමන් දැනගන්න ඕන දැන් මෙතනින් එහාට ගියොත් හිත නින්දර වැටෙනවා කියන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් එතකොට ස්වාමීන් වහන්සේ අර නාසිකාගාරය අර මේ මේ මේ හුස්ම දැනුන තැන වැඩිපුර ටිකක් වීර්ය වැඩි කරලා එතන Um, ඔව් ඒක 100 වැඩි ඒ වෙලාවේ ඒක ඒ වෙලාවේ සිටුේෂන් එකත් එක්කනේ ඒක තීරණය කරන්න ඕන හුස්ම දැනෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ ඔය වෙලාවේ හුස්ම දැනෙනවා හුස්ම අරමුණු කරන්න පුළුවන් එහෙමයි හුස්ම දැනෙන්නේ නැති නැත්තම් නැති දේවල් හොයන්න ගිහලා ආයෙ ඒක නැති කරගන්නත් එපා මනස කැළඹෙන නොකළඹන එක කියන එක මේ මුත්‍තික <laughs> ඒක මේ මේව කරගන්න ඕන. එහෙමයි. ඒ කියන්නේ තමන් ඒ සිටුේෂන් එකට කියන්නේ හුස්ම දැනෙන අවස්ථාවක්ද නැති අවස්ථාවක්ද හුස්ම දැනෙන්නේ නැතුව හිත තැම්පත් වෙලා තියෙනවා හුස්ම හොයන්න යන්නත් එපා. ඒතර හිත අවදිමත් භාවය. ඒතර කලින් අර හුස්මත් එක්ක සිය පවත්තලා ඇති කරගත්තු අර දැනුවත් භාවය තියෙනවනේ. එහෙමයි. යන්න ඒක වැදගත් වෙන්න අන්න ඒ වෙලාවට තමයි. ඒකයි මම කිය අර අරමුණ නැති වුනහම සමහර දේවල් අපිට වැදගත් වෙනවා. මුලින් භාවනා මුලදී කරන්න කරන දේවල් වැදගත්. ආ. ආ. තේරෙනවද? ඉතින් ඒක නිසා අර දැනුවත් භාවයේ ඉස්සෙල්ලා නින්ද නොඉඳ එන්න ඉස්සෙල්ලා තිබිච්ච දැනුවත් භාවය හොඳට හිතට අරගෙන ඒ වෙලාවේ ඒක අදිෂ්ඨාන කරා නම් හරිනේ ස්වාමීන් වහන්සේ නින්ද නොඉඳ. ඔව් මුලින් හුස්ම නොදෙනී ගියාම එහෙම අපි දැනුවත් භාවය කියන්නේ ස්ටාර්ට් එකේදී අපි දැනුවත් භාවය පවත්වනවා නේද? ආරෝෂය කමටහ වර්තාවලදී. කියන්නේ යොදලා විස්තරයතෝ බලනවා. අන්න ඒකට මතක තියාගන්න ඕන හුස්ම දැනෙන තැන මෙන්න මෙතන දැන් භාවනාව තියෙන මෙන්න මෙතන මේ අවස්ථාවේදී ඒ අවස්ථාවේ හුස්ම තියෙන මෙන්න මේ අවස්ථාවේදී කියලා අපි හොඳට දැනුවත් භාවයක් පවත්වනවනේ. එහෙමයි. අන්නේ දැනුවත් භාවය වැදගත් වෙන ඔන්න ඔතෙන්ද හිත අවදින් තියන්න. එහෙමයි. <laughs> එහෙමයි. <laughs> එහෙමයි. ඒක නිසා හැමතිස්සෙම දැනුවත් භාවය කියන එක ආ ඉතාමත් වැදගත්. යෝගාචරයට. ඔබ වැදගත් වෙන්නේ ඔන්න ඔතෙන්දි තමයි. සමාධිය ආරම්භ වෙනකොට හිත නැත්තම් හිත නින්දර වෙනවා. එහෙමයි. ඒ සෑම භාවනා යෝගාචරයකම ඒක දැනගන්න ඕන. නිකන් ඔහේ ඕනට එපාට භාවනා කරලා හරියන්නේ නැහැ. හුස්ම දැනෙන තැන, හුස්ම නොදෙනී ගිය වෙලාව, ආයි දැනෙන අවස්ථාව. ඒ හැම එකක්ම හොඳට මොනිටර් කරන්න. මොකද හදිසියක් වුණොත් හිත පිහිටවා ගන්න තැනක් නැහැනේ අන්තිමට. දැන් ඔතෙන්දී හිත පිහිටවා ගන්න තැනක් නැහැ. ආනාපානෙත් නැහැ. නාසිකාග්‍රේ. තාරේට කයත් නොදිනේ ගිහින්. හ්ම්. ඒ එහෙම වුණාම කවදා සමාධියක් ස්ථාවර සමාධියක් හදාගන්න බෑ යෝගාවචරයට. ඇයි? අර මයි ලොකේෂන් කියන එක නැහැ. හ්ම්. අදිශයක් වුණා ටක් ගාලා ඉන්න ඕන තැන දන්න. හ්ම්. ඒක කියන්නේ හැමතිස්සෙම ඒක මොනිටර් කරගන්න. බාහන අරමුණ නැතුවත් එතන ඉන්න පුළුවන්. අවකාශයට හිත යොදවන්නෙත් නැතුව බාහන අරමුණක් නැතුව ඉන්න එක තමයි විදර්ශනා භාවනාවේ මුලින් ඉඳන්ම පුහුණු වෙන්නේ. ඒක අනිමිත්ත සමාධියට ගියාම ලබන අත්දැකීම් ටික තමයි අර තනුජගේ භාවනා අත්දැකීම් තියෙන්නේ. ඒකේ උඩරිම එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගියාම. එහෙමයි. තමයි ඉතින්. දැන් ටෙන්න ගොඩක් යන්න. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. දැන් තේරුම් ගන්න. තව කාට හරි මොනවද තියෙනවද? මොරද්දක්ද? එන අපේ අරසටන් නතර කරමු. දේන නම් කොහෙද දැන්නේ ඉන්නේ දැන් කොහේ ගිහිල්ලාද දැන්? හොයන්න. <clears throat> ආර්ද කුළුණුට එහෙම ප්‍රශ්න නැද්ද අද? අද්ද නැහැ වගේ අද. දෙන්නවත් නැහැ. නෑ සවුන්න අද නැහැ. ප්‍රශ්න නැහැ. ම්ම් අනිත් ඇත්ත නේද? නිරෝෂා. නිරෝෂායි. මොන අපි නතර කරමුනේ. හොඳයි. එහෙනම් අපි අද සමූහ භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. ඒතර අද භානායෝගාවචරයෙන් අත්පත් කරගත්තා වූ මේ සියලු කුසල ශක්තියින් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ඔවුන් තව තවත් මේ ශාසනික කටයුතු සඳහා ශක්තිය ධෛර්ය වාසනාව අප වෙත ළඟා කරගන්න ඔවුන්ගේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම <clears throat> තමා නම මිය පරලෝ ගියා වූ යම්කිසි මළගිය പ്രേත මළගිය ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් ඔවුන් මේ වෙන විට යම්කිසි දුක් දුගති භාවයකට පත් වෙලා තියෙනවා නම් පහළ ලෝකයකට වැටිලා දුගතියකට පත් වෙලා සිටිනවා නම් මේ අපි කරගත්තා වූ ධර්ම දාන කුසලෙන් සහ භාවනා කුසලෙන් දෙකේ එකතු වෙන්නේ ඔවුන්නේ ඒ ලබාගත්තා වූ පිනෙන් කුසලෙන් ඒ කුසල ශක්තියෙන් සුගතිගාමී ආත්ම භාවයක් ලබ ගන්න. ඔවුන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ලබාගත්තා වූ සුගතිගාමී ආත්ම භාවයෙන්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ලැබගන්න. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබිලා මේ වගේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ලැබගන්න ශක්තිය ධෛර්ය වාසනාව උන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට අපේ අතර භාවනා කරන භාවනා යෝගීන්ට තව තවත් භාවනාව දියුණුවෙන් දියුණුවටපත් වේවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ භවයේ යම් කිසි මාර්ගඵලයක් ලබා ගන්න නොහැකි වුණත් සුගතිගාමි ආත්මයකට බොහොම පාසෙන් උන්ට යන්න පුළුවන්. එතකොට එතනදී උන්ට මේ භාවනාව මතක හිටියොත් හිටුනොත් එතනදී උන්ට නැවත තමන් භාවනාව නතර කර තැනින් ඉදිරියට කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් හැමතිස්සෙම යෝගාවචරය මතක තියා ගන්න ඕන මේ භවයේ අපි භාවනා කරන්නේ කලින් භවයක නතර කර දැනින් තමයි භාවනා පටන් ගන්නේ. ඉතින් මෙතනත් පටන් ගත්තු තැනින්ම අපි නතර කරොත් ආයේ මෛත්‍ර බුද්ධ ශාසනයට ගියත් උතනින්ම තමයි පටන් ගන්න වෙන්නේ. එතකොට ඒකත් අපිට නැති වෙලා යනවා. මොකද මනුස්ස භාවය කියන එක හැමදාම ලැබෙන එකක් නෙමෙයි. තම කලාතුරකින් තමයි ලැබෙන්නේ. මොකද මේ ලෝකේ වැඩිම ඉන්නේ මිනිසුන්ට වඩා සත්වේ. අපි ගත්තොත් තුඹසක් තුඹසක් ගත්තොත් තුඹසේ වේය කොච්චර ඉන්නවද? එක එක තුඹසේ. ලෝකේ ලොකුම තුඹස හොයාගෙන තියෙන කොහෙන්ද? යන්න බලන්න. බ්‍රසීලේ. බ්‍රසීල. සීලේ. බ්‍රසීලේ. ඒකේ විශාලත්වය බ්‍රිතාන්‍ය තරම් විතර විශාලයි. <laughs> උෂාරා ඉන්න රට තරම් විශාලයි තුඹස විතර බ්‍රසීලේ. පොළොව යටින් සම්බන්ධ වෙලා තියෙන තැන් තැන් වල උඹස් තියෙනවා. එංගලන්තේ තරම්, බ්‍රිතාන්‍යයේ තරම් විතර විශාලයි කියලා කියමු. ඉතින් හිතන්න කොයිතරම් සත්තු ප්‍රමාණයක් මේ පොළොව යට ඉන්නවද? අපි හිතන් ඉන්න මිනිස්සු හරි ජනගහණය වැඩි කියලා. නමුත් එක ගෙදරක ඉන්න හතර දෙනයි ඒ ගෙදර පොළොව යට ඉන්න සත්තු මිලියන් ගාණක් ගෙන. ඌඹිම මිලියන් ගාණක් ලක්ෂ ගාණක්. ඉතින් ඒක නිසා මනුස්ස භාවය කියන්නේ කොච්චර ජනගහනේ වැඩි වුණත් මනුස්ස භාවය කියන එක මනුස්සත්වය කියන එක දුර්ලභයි. කියන මතය තියාගන්න. ඒක නිසා බුද්ධ ශාසන නෙමේ වැදගත් වෙන්නේ මනුස්ස භාවය තමයි වැදගත් වෙන්නේ. බුද්ධ ශාසනේ තිබුණත් මනුස්ස භාවයක් නොලැබුණොත් අපේ නිවන් දකින්න අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ නිසා බුද්ධ ශාසනය මනුස්සත්වය දෙකම අවශ්‍යයි. ඒ දෙකම ලැබෙන්නේ එකපාර ඊතාව කලාතුරකින්. ඒ දෙකම ලැබුණත් කල්ලාණ මිත්‍රේ හරියට ටොකු ඇන ඇන මේක කියලා දෙන්න කෙනෙක් හම්බෙන්නත් තමයි. ඒත් බෑ. එහෙනම් දැන් බුද්ධ සාසනේ තියෙන ඔක්කොම කරගන්න. දැන් දැන් දෙකම තියෙනවනේ නේද? ඒත් කරගන්න වෙනවා. උපදේශ නැතුව කරගන්න බෑ. ඒක නිසා මේක ඉතා දුර්ලභ අවස්ථාවක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ. ඒක නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න සියලු දෙනාට ලොකු අදිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා. දැන් එන සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. Pero